හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසට ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාවටයි කාලය පැමිණලා තියෙන සීලොම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු.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 දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං ඉදං උච්චතා උසෝ අකුසල මූලන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ තාක් මේ සම්මා දිට්ඨි සූත්‍රය ඉදිරියෙන් තියාගෙන ඉදිරියට යන ගමනේ අපි ඉස්සල්ලාම තේරුම් ගන්න උත්සාහ කරා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ සම්මා දිට්ඨිය වරණගෙන හැටි. ඒ සූත්‍රයේ දිගටම කියවන කෙනෙකුට තේරෙනවා ඒක දේශනා විලාසවල හැටියට එක් එක් දේශනා විලාසවල හැටියට සම්මා දිට්ඨිය විවිධාකාරයෙන් වර්ණ ගන්න පුළුවන්. නමුත් මේ සූත්‍රයේ ඉස්සල්ලාම තියෙන්නේ බොහෝ දෙනෙකුට ගැළපෙන වඩා ප්‍රඥා ගෝචර එකක් වෙන්න ඇති කියලා අපි හිතුවොත් ඒකේ පෙන්ලා දීලා තියෙනවා අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතා කෝ ආවුසෝ ආර්ය ශාවකස් ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති යම් මේ සාසනයෙහි ආර්ය ශාවක බවට පත්වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒකේ නා අකුසලයේ මොකද්ද කියලා දාන්නවා ඒකට මූලය ආසන්න කාරණාව පසුබිම් සාධකේ දානවා. ඊට පස්සේ කුසලයේ මොකද්ද කියලා දානවා. කුසලයට ආසන්න කාරණාව පසුබිම් සාධකයේ මූලේ දානවා. මෙන්න මේ හතර දන්න කෙනාට මේ සාසනෙහි ආර්ය ශ්‍රාවකයයි කියලා කියනවා ආර්ය ශ්‍රාවකයගේ මේ තමයි සම්මා දිට්ඨිය උජුගතාස දිට්ඨි එයාගේ දෘෂ්ටිය ඍජු වෙලා තියෙනවා කියනවා. කියන්නේ සම්මා දිට්ඨිය වක්‍ර දිට්ඨිය චපල දිට්ඨිය වංචනික දෘෂ්ටිය ඍජු වෙලා තියෙනවා ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ යාට ධර්මයේ පිළිබඳව නොසැලෙන සද්ධාාවක් ඇති වෙනවා ආගතයිමන් සද්ධම්මන්ති මේ ධර්මයට පැමිණිච්ච කෙනෙක් ඒ ධර්මයට පිළිපන් කෙනෙක් ඇතුළෙච්ච කෙනෙක් කියලා අර ධම්මාදිට්ඨි කියන වචන ටිකක් විස්තර සහිතව දෙනවා. උති දෙවෙනි දවසේ අපි ඉගෙන ගත්තා මේ කොහොමද මේ අකුසල මූලය අකුසලයේ අකුසල මූලය කුසලයේ කුසල මූලය කියන මේ කාරණා හතරට අපි සමීප වෙන හැටි එහෙම නැත්නම් අපි ඒවා අත්දක ගන්න හැටි පොතේ දැනුම ජීවිතයට සම්බන්ධ කරලා කොතනද අකුසලය කොහොමද ඒක අකුසල මූලයකට සම්බන්ධ වෙන්නේ මොකද්ද කුසලය මොකද්ද මොකද්ද මේ කුසලයට පාදක වෙන මූලක වෙන ධර්ම කියලා. ඉතින් මේ විස්තරයේදී අපි මේ සතිය කියන ධර්මතාවය ඉදිරියෙන් තියාගත්තා. තියාගෙන මේ සතිපට්ඨානය නැත්නම් සතිය ස්ථාපිත කිරීම, පట్టල කර ගැනීම කියන කෘත්‍යයේදී අපි අකුසලය මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ හඳුන්වන අකුසලය කියන එක සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියන කයෙන් කරන මේ අකුසල් ටික බොරු කේලම් හිස් වචන පරස වචන කියන මේ වචනයෙන් කරන අකුසල් ටික නොකර සිටීමට පොරොන්දුවක් ගත්තා. අපි ඒක අටසිල් සමාදන් වීමෙන් කරා. මේ විදිහට කයෙන් වචනයෙන් සිදුවෙන වීතික්‍රමණය වෙන මේ අකුසල් නොකර සිටීම අපට අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා සමග එකටව භාවනා කරන අයගේ උදව්වෙන් කරගෙන යන්න පුළුවන් වුණාට ඒ ලයිස්තුවේ අකුසල ලයිස්තුවේ සඳහන් කරලා තියෙනවා අ비ජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ති කියලා හිතෙන් සිදුවෙන අකුසල් තුනක්. කයෙන් තුනයි, වචනෙන් හතරයි, හිතෙන් තුනයි. එතකොට අපි අර කයින් වචනෙන් සිදුවෙන දේවල් සීල ශික්ෂාව මාර්ගයෙන් නැත්නම් වීතික්කම කෙලෙස් භූමිය සීල ශික්ෂාව මාර්ගයෙන් අයින් කරගන්න උත්සාහ කරනවා. ඒක නිතර කරන යන උත්සාහයක්. අන්නේ කරන ගමන් අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියලා මේ දේවල් හිතේ ඇතුලේ තියෙනවද නැද්ද කියලා දැක ගැනීම ඒ අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි සහිත කෙනාට අමාරුයි. එයා හිතන්නේ මගේ හිත පිරිසුදුයි කියලා. ඒක සාමාන්‍යයෙන් ඉතින් ඒ ජීවන රටාවක් කරන්න කොහොම හරි මම හරි මම පිරිසිදුයි මම ඍජුයි කියන කතාවේ තමයි ඉන්නේ. ඒ නිසා ඒ කොයි වෙලාවක හරි අවිද්‍යාව කියලා කියන දැඩි ලෝභය පුංචි ලෝභයක් නෙවෙයි. මේ අන්සතු වස්තුවත් තමන් සතු කරගන්න හදන දැඩි ලෝභය නැත්නම් ව්‍යාපාදේ කියලා කියන්නේ ලෙඩක්. එහෙම නැත්නම් ව්‍යාබාධ කියලාත් ඔකට කියනවා. ද්වේෂය. ඊට පස්සේ මිච්ඡාදිට්ඨි. මෙන්න මේ කොයිතනද යනකම් අපි මේ කොයි කොයි තැනදී අපි අවිද්‍යා දෝෂයට වැටෙනවද? ව්‍යාපාද දෝෂයට වැටෙනවද? මිච්ඡාදිට්ඨි දෝෂයට වැටෙනවද කියන කාරණාව අර වීතිකම කෙලස් නොකර ඉන්නා වගේ ඉච්චර ලේසි නෑ. ඒ මොකද ජීවිතේ පවත්තන්න යම් ප්‍රමාණයක් ලෝභය අවශ්‍යයි. අපිට මූලික අවශ්‍යතාවයන් ටික අවශ්‍යයි. යම් ප්‍රමාණයක් ද්වේෂය අවශ්‍යයි. යම් ප්‍රමාණයක් මෝහය අවශ්‍යයි. ඒ තුන නැතුව කවදාකවත් ජීවිතය පවත්වන්න බෑ. එතකොට මේ අවශ්‍ය කරන අඩුම ප්‍රමාණයෙන් කොතනදී අනවශ්‍ය විදිහට ලෝභය වැඩි වෙනවද? කොතනදී අනවශ්‍ය විදිහට ද්වේෂය වැඩි වෙනවද? කොතනදී අනවශ්‍ය විදිහට මෝහය වැඩි වෙනවද කියලා මූලික අවශ්‍යතාවල ඉඳලා අතිරේක විදිහට මේ ලෝභ දෝෂ මොහ වැඩෙන තැන් අල්ලගන්න බැරි කෙනාට පෘතජ්ජනයයි කියලා කියනවා. මේ මගේ ලෝභය දැන් පැවැත්ම සඳහා කරන මූලික අවශ්‍යතාවන් ඉක්මවලා දැන් ඒක අනතුරුදායක භූමියට යන්න හදනවා කියලා හැඟීමක් ඇති කෙනාට ආර්යයන් වහන්සේ කියලා කියනවා. ද්වේෂයක් යම් ප්‍රමාණයකට අපිට තියෙනවා. දැන් මේ ද්වේෂය තව කෙනෙකුට හිංස වෙන මට්ටමකට, පරිසරයට දූෂණය වෙන මට්ටමට, පරිසරයට හිංස වෙන මට්ටමට දැම්ම ගැතින් සිට වෙනවා කියලා. අර අවශ්‍යතාවය ඉක්මවලා මල පණින වේලාව කියලා එකක් තියෙනවානේ. ඉර පණින වේලාව ආන්නේක බිලඳ හැංගීමක් ඇති කෙනාට ආර්යනාන්තිරමක් කියලා කියනවා. ඒ වගේම මේ දෘෂ්ටියක් අපිට තියෙන්න ඕන ජීවත් වෙන්න. ඒ දෘෂ්ටිය මිත්‍යා මට්ටමට ගිහිල්ලා අනුන්ට ගහපා දෙන මම විතරයි සත්‍ය ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන විදිහේ මගේ දන්න එක තමයි සත්‍ය අනික් සියල්ලම බොරු කියන විදිහට මේක මේ දඟ කරන අවස්ථාවක්. එහෙම නැත්නම් ඉක්මවල යන අවස්ථාව මෙන්න මෙතනයි කියලා තේරෙන්නේ නැති එකනට අපි කියනවා පෘථග්ජනය කියලා. තේරෙන කෙනා, ඒකට වග වෙන කෙනා මේක ඉතින් මගේ දිට්ඨිය හරියන්න පුළුවන්. ඉතින් අනිත් එක්කෙනා දෘෂ්ටිය හරියන්නේ නැහැ කියලා දෙන්න ගහ ගන්න ඕන කමක් නැහැ. <clears throat> එයා යාගේ දෘෂ්ටිය පාවිච්චි කරලා බලපු දාවයි. හරි වැරදි කියන්නේ. මම බලන්න මගේක හරි වැරදි කියලා මේකමයි සත්‍ය. අනික් සියල්ල බොරු කියන මට්ටමට මට යන්න අවශ්‍යතාවයක් මට යන්න බලතලයක් මට යන්න අධිකාරී ශක්තියක් කිසි කෙනෙක් මට දීලා නැහැ. ඒ නිසා මටත් තියෙන අනිත් එක්කනට වගේ මම කැමති දිට්ටියක් කරන්න නැද්ද? ඒක කරත හැකි මට ඕන කෙනෙකුට කියත හැකි වෙන්නේ මෙහෙම දිට්ටියක මං ඉන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි උඹේ දිට්ටිය වැරදි මගේ එක විතරයි හරි ඕක බාරගනින්. මගේ එක බාරගනින් උඹේක පැත්තක දාපන් කියන මට්ටමට අර කලහකාරී මට්ටමට යන යන මට්ටමට යනකොට තේරෙන කෙනාට සංවේදී කෙනාට ආර්යනාංශය කියලා කියනවා. ඒතකොට මේ සතිය කොහොමද අපට අවශ්‍ය කරන ලෝභේ ජීවිතේ පැවැත්වීමට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් මේ ඥාණය පවත්තන්න ඕනේ කරන යම් විදිහක අපි ළඟ මේ දේවල් එක ගැටීම් යම් ප්‍රමාණයක් අවශ්‍යයි ඒ වගේම මොනවාරි දිට්ඨියක් අවශ්‍යයි මෙන්න මේ මයි ළඟ තියෙන මේකයි මෙන්න මේක දැන් මල පයින් වෙලා මේක තමයි දැන් එහා පැත්තේ කරදරකාරී මට්ටමට යන වෙලාව කියලා ඒ සංවේදී භාවයට මේ දැන් අලුත් තියෙන අලුත් වචන මාර්ගවල නැත්නම් අපි කියන පාරිභාෂික සාධමාලාව කියන්නේ emotional literacy කියලා කියනවා. නැත්නම් emotional intelligence කියලා කියනවා. මම මේ පිටසක එක්ක ඉන්නකොට මට මම අනවශ්‍ය විදිහට අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න සූරා කැමරේ යනවාද නැත්නම් ඉතින් නැති බැරි කමට මම මේ ටික ඉතින් පාවිච්චි කරනවා. කියන අර මූලික අවශ්‍යතාවයන් ටික දැනගෙන කොතනකදී හෝ තව කෙනෙකුට බාධා වෙන මට්ටමට පරිසරයේ දූෂණ වෙන මට්ටමට අනාගතයට බාධා වෙන මට්ටමට යන තැනට එනකොට ඒ පිළිබඳව සංවේදී භාවයක් ඒකට emotional literacy නැත්නම් emotional intelligence කියලා කියනවා. ද්වේෂෙත් එකේ තියෙනවා මොහෙත් එකේ තියෙනවා. මෙන්න මේක අපි ක්‍රියාවත් කරනවද? මෙහෙම එකක් වෙනවද? අපි මේ පරියන්කයේ සතිය වඩනකොට එහෙම නැත්නම් අපි සක්මනේ පයෙහි නැත්නම් අපේ කයෙහි හිත ධානය ඉන්නකොට ඉතින් ඉදිනදා වැඩ කරනකොට මම කරන කරන දේ පිළිබඳ අවබෝධයෙන් ඉන්නකොට මට මේ මල පණින වෙලාව තේරෙනවද කියලා. ඉතින් ඒක අපි මෙතෙක් නැත්නම් අද දවල් අපි කරපු ධර්ම සාකච්ඡා පැත්තට බලනකොට අපි ඉස්සල්ලාම බුදුහාමුදුර කරපු දීර්ඝ පරිශ්‍රණයෙන් පස්සේ අපි පිළි අර ගන්නවා මේ කයෙහි හිත පවතින තාක්කල් ඒක උදාසීන අරමුණක් ඒකේ අර කියන ද්වේෂයේ අධික භාවය හෝ මෝහයේ අධික භාවය නැ තියෙන්න ඕනේ ටික ජීවිත යාත්‍රාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන ටික තියෙනවා ඒකේ මේ කයටත් එක්ක මේ කයෙහි හිත පවත්වන ගතිය. එතකොට මිත්‍යා දිට්ඨිමත් නෙවෙයි සම්මා දිට්ඨිමත් නෙවෙයි. හැබැයි ලෝකයක් මිත්‍යා දෘෂ්ටි නෑ. දැන් තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටියක්, කය සම්බන්ධ මිත්‍යා දෘෂ්ටියක් විතරයි කියලා. මේ කය කායානුපස්සනාව නැත්තම් කොයි කොයි ආකාරයකට කය තියෙන ඒ හිත පවත්තන්න අපි ගන්න විනිශ්චය අර සතුන් නොමැරීමට හොරකම් කිරී නොකිරීමට කාමීත්‍යාජන කිරීමට බොරු කේලම් හිස් වචන පරිසවචන නොකීමට ගන්න සීල ශික්ෂාවට යහගේ වැඩක්. මේක සමාධි ශික්ෂාව කියලා කියනවා. ඉතින් අපට කවදද දැනගන්න පුළුවන් වෙන්නේ ඊය කරපු ධර්මදේශනාවේම දිගුවක් විදිහට දැන් මගේ හිත තතිය කයෙහි දැන් පවතිනවා කියලා මොකෙන්ද අපි සහතික කරන්නේ. ඉඳගෙන ඉන්නකොට මොකෙන්ද දැනගන්නේ. සක්මන් කරනකොට මොකෙන්ද දැනගන්නේ. එදින්දා වැඩ කරනකොට මගෙන් දැනගන්නේ. ඒකත් හිතලුවද්ද දන්නේ මොකද අපි හීනෙදිත් දකින්න අපේ ඉරියව්. නමුත් ඒක ඒ ඉරියව්ව පවත්නව නෙවෙයි ඉරියව්ව තියෙන ඇඳේ දිගා වෙලා. නමුත් හීයේ පේනවා අපි ඇවිදිනවා පේනවා කතා කරනවා පේනවා යනවා එනවා කනවා බොනවා පේනවා. නමුත් ඒක හිතලුවක් ඒක මනෝ විකාරයක්. දැන් අපි භාවනා කරනකොට අප්‍රමාදීව බොහොම එළඹ සිටි සිහියෙන් සතියෙන් කොහොමද මම දැනගන්නේ මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා. ඉතින් අපි මෙතෙක් ගත්ත දේවල් නැවත මතක් කිරීමක් එහෙම නැත්නම් සිහි කඳ වීමක් ගත්තොත් මේ ඉඳගෙන ඉන්න පාදම පොළවේ වැටිලා තියෙන හැටි වැදිලා තියෙන හැටි ඒකේ දැනෙන උණුසුම් සිසිල් ගති. එහෙම නැත්නම් මේ ඇඳුම් වල පිම්බීම හැකිලිම ආස්වාස් ප්‍රසවාසයට සාපේක්ෂව නැත්නම් ඊටත් වැඩිය ඒකට මුල් වෙන හුස්ම ගැනීම සහ හෙලීම ඒ දේ සපේලා කියන්න පුළුවන් නම් තමන්ගේ චර්යාවෙන් සපේලා කියන්න පුළුවන් නම් ඒක කියන්නේ මෙහෙමයි ආස්වාසය කරනකොට ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්නේ කොහොමද ප්‍රස්වාස කරනකොට මේක ආස්වාස නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා අර මේ ගත්ත අරමුණේ ආස්වාස ප්‍රස්වාස පිම්බි මේකෙන් පළු දෙකක් තියෙනවානේ එතකොට අපි කමඨහන් වார்த்தාවට දානකොට මෙන්න මේ ටික පිළිසිදුව කියන්න පුළුවන්. මම වාඩි වුණා මම මේ කියන්න හදන්නේ වාඩි වෙලා කරන භාවනා ගැන. මම තියාගත්තේ ආස්වාසය තමයි අරමුණ විදියට. මම ආස්වාසය වෙලාදී ආස්වාසය කියලා මෙනෙහි කරා. එතකොට මට වැටහුණා මේ නාසිකාග්‍රයේ සීතල ගතිය. නැත්නම් උඩුතොලේ ඊට පස්සේ ප්‍රස්වාසයට ගියා. එතකොට මම ප්‍රස්වාස කියලා මෙනෙහි කරා. එතකොට මට උණුසුමක් වැටුණා. එක්ක උඩුතලෙමයි නැත්නම් නාසිකාග්‍රේමයි කියලා මේ ආශ්වාසයයි නම් මෙනෙහි කරා වැටුනේ මෙහෙමයි. මේ ප්‍රස්වාස කියලා මාතෘකාව මතක් කරා. මෙනෙහි කිරීම කරා. ඊට මෙහෙවීම වැටුනේ මෙහෙම කියලා මේ දෙක වෙන් කරගත්තා නම් අපි කියනවා ඒක මේ අර නාම රූප පරිච්ඡේද ඥානයේ හොඳ ඉස්තාවරයක් මේ සිය ලක්ෂයක් කෝටියක් අරමුණු මැද එක අරමුණක් අපි ගන්නවා උසාවියේ කොච්චර නඩු තිබ්බත් මේ නඩු අංකේ තියෙන්නේ මේකයි කියලා ඔන්න මේ තෝල් කෑ හද්ද කරලා කියන උසාවියට අපි ගත්තේ අසවල් අංකේ කියලා. ඊට පස්සේ ඒ අදාළ විත්තිකාරය හෝ චූදිත පක්ෂය හෝ ගෙනල්ලා එයා ඒ සාක්ෂිය දෙනවා. ඒක සාක්‍ය දුන්නාම දැනගන්න පුළුවන් ඒ පුද්ගලයා මේ නඩුවට අදාළවද කතා කරන්නේ. එහෙම නැත්නම් අනම්මනම් වල්පල් කතා කරනවා නම් නඩුකාරයා කියනවා මේ උසාවියේ එව්ව බෑ. මේ නඩුව කතා කරන මේක යංකේ ඔබතුමා යුක්තිකාරයෙක් නැත්නම් යුක්තිය මේ චෝදිත නඩුවට අදාළව කතා කරන කියලා. ඉතින් නඩුවට අදාළව කතා කරන නැත්නම් නඩුව ඇහෙන්නේ නැකල් දානවා. අන්න ඒ වගේ තමයි අපි භාවනා කරනකොට හරියට මේ අරමුණයි කතා කරන්නේ මෙන්න මේකයි මම මේ අරමුණට හිත යොදවපු හැටි වෙන එක මෙන්න මෙහෙමයි වැටුනේ කියලා කියන්න පුළුවන් නම් අපිට කීත හැකි භාවනාවට ගත්ත අරමුණ මේකයි භාවනා කරන හිත අරමුණට යොමු කෙරුවේ නම් කිරීමෙන් කියලා අරමුණ සහ හිත කියන මේ දෙක පැහැදිලිව පේන. එතකොට පේනවා නම් කරපු අරමුණේ එක්ක සටහන. යාට කියන්න පුළුවන්කමක් තියෙනවා. එක්ක ආකාරය. එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණය. සටහන කියන එක අරමුණ දිහා බලනකොටම වැටෙන සටහන කියන එක පෙන්වන්නේ ස්නැප්ෂොට් එකක් වගේ. ෆොටෝ එකට ගත්තා ඒක ස්ථාවර දෙයක්. නමුත් ඒ ෆොටෝ එක ගත්ත කැමරාව වීඩියෝ කැමරාවක් නම් ටික වේලාවක් යනකොට බලන ඉන්නකොට මේ අරමුණ මොන විදියටද වෙනස් වෙන්නේ කියන එක ආකාර කියලා කියනවා. අපි බලන ඉන්න පුද්ගලෙද්දී ඒ පුද්ගල hina වෙනවා. ඒ පුද්ගලයා අඬනවා. ඒ පුද්ගලයා ඉඳ ගන්නවා. හිට ගන්න. ඉතින් එතකොට අර ෆොටෝ එකට වැඩිය වීඩියෝ කැමරා එකේ විස්තර වැඩි. ඒ නිසා සටහනේම දිගුවක් තමයි ආකාරය කියලා කියන්නේ. මේ ආකාරය දිහා බලන ඉඳලා මේක අපි zoom out කරා නම් ඒ අරමුණ අනික් අරමුණුත් එක්ක හොයා ගන්න බැරි තරමට බොඳ වෙලා යනවා. zoom in කරත් ඕකම වෙනවා. ඒ අරමුණට හොඳටම ලං කරලා බැලුවනම් ඒකේ අන්තිමට ඒ අපි අර දැකපු සටහන් ආකාර ගිහිල්ලා අන්තිමට මේකේ පික්සල්ස් එකක් විතරයි ඉතුරු වෙන්නේ ඩොට්ස් එකක් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් මේ විදිහට සටහන් ආකාරය සහ ස්වභාවක ලක්ෂණ කියන මේ දේවල් වලට වෙනස් වෙන්න ඒ අතරමැද අරමුණු මාරු වුණොත් කොහොමඩක්වත් කරන්න බෑ. ඒ නිසා මේ පුංචි ටික මේක පුංචි නෑ ආදුනිකයට මේක දිග ගමනක්. නමුත් යෝගාවචරයේකට කාලයක් භාවනා කරපිට ඉච්චර වෙලා යන්නේ මේකට. මෙන්න මේ ටිකේ හරියටම අරමුණේම හිත පවත්තන්න. ඒකලා දැනගන්න ඕනේ මේ අරමුණේහි දිගට බලනකොට අරමුණ වෙනස් වීම කියන එක මගේ වැරද්දක්වත් සතිය නැතිවීමක්වත් මට කරපු හුනීමක්වත් නෙවෙයි. ඒක තමයි ස්වභාවය. අපි කැමති නෑ මම බලපු අරමුණ වෙනස් වෙනවා දකින්න. එහෙමනම් යාට කවදාකවත් අරමුණේ පැවැත්ම දකින්න හම්බ වෙන්නේ නැහැ. අරමුණේ රචනය දක ගන්න හම්බ වෙන්නේ නැහැ. අරමුණේ භූමිකාව දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද අපි මුළු දෝකෙම හදලා තියෙන්නේ නිච්ච සංඥාවේ. ඒ නිසා සටහනට අපි ප්‍රිය වුණාට ආකාරය වෙනකොට අපිට පොඩ්ඩක් හිත ගැස්සෙනවා. මම මේ ස්ථාවර කරගෙන බලාන හිටපු දේ ඇලියාවට ගියා. වෙනස් වුණා. විපරිණාමයටපත් වුණා කියලා. ඉතින් ඒක බණ අහලා දැනගන්න ඕනේ එකක් දිහා දිගට බලන ඉන්නකොට ඒක වෙනස් වෙනවා. ඒක උඹේ දෝෂයක් නෙවෙයි මේකේ වැඩිපුර දර්ශනයක්. මේක සතියට බාධාවක් නෙවෙයි. මේ සතියේ තියෙන නිසා ලක්ෂණයක් කියලා මේ භාවනා කරන කෙනා මේක තකට කමඨාන් වார்த்தාවට දාන්න පුළුවන් වුණොත් මම මේ හුස්ම දිහා බලාන ඉන්නකොට මට තේරෙනවා හුස්ම කියලා මට වැටහෙන්නේ මේ මැද කොටස පිටකොන්ද විතරයි. මේකේ මුල දිහා බලනකොට මේක ශීඝ්‍ර වෙනසක් ඇවිල්ලා තමයි මේ හුස්ම පිරිමැදීගෙන ආස්පුඩු පුරවාගෙන යන්නේ. ඉවර වෙනකොටත් මේක හිතාගන්න බැරි විදියට මේක යථාර්ථයක්ද නැත්නම් හිතලුවක්ද කියන්න බැරි තරම් වෙනස් වෙනවා. ඒකට එනකොට ඕනම කෙනෙකු සැකයක් මතුවෙනවා. මේ දේ නැති දෙයක ඉඳලා මතුවෙලා මතුවෙච්ච එක නැති වෙලා යනවා. ඉතින් එතකොට මම අල්ලන්නේ අර මැද කොන්ද පැත්ත විතරද නැත්නම් හට ගන්න කෙලවරද, ගිවෙන කෙලවරද කියලා බැලුවොත් සාමාන්‍ය උපදේශයක් කමඨාන් සෝද්දේමයක් නොලැබිච්ච කෙනා අල්ලන්නේ මැද කොන විතරයි. මැද මැද විතරයි. ඉතින් යාට බය අරවලා සද්ධාව කුසල ඡන්දයක් බවට පත් කළා කියන්න ඕනේ. ඒක හොඳයි. මේ අහවල් අරමුණේ ඉන්නේ කියලා දැනගන්න. නමුත් අරමුණ හට ගන්න හැටි පොඩ්ඩක් බලන්න හදන්නකෝ. ගෙවෙන හැටි බලන්න හදන්නකෝ කියලා බැලුවොත් ඒ දිහාවේ හිත පිහිටවන්න බෑ. ඒ මොකද සමාධියක් හිටින්නේ නැහැ. සමාධිය හිටනවා හිටනට මැද ගැල්ල විතරයි. ඔය ගොඩාක් කල් බලා ඉන්නකොට තේරෙනවා මේකේ මොකද්ද ආරයක් තියෙනවා. මොකද්ද හැඩයක් තියෙනවා. ඒ නිසා අරමුණ එන්න කලින් අරමුණ පිළිගැනෙන වේදිකාවට නගින්නත් ඉස්සර වෙලා ඒක දිහා බලන්ඩ එකම අරමුණ නැවත නැවත මතුවෙන සංසිද්ධියක් අපි තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඊගාව අරමුණ එනකොට එන්නත් ඉස්සර වෙලා. හරි රාජ්‍ය නායකයෙක් එන්නේ ඉස්සලා කැමරා ටික අටවගෙන ඉන්නේ. එනකොටම ෆොටෝ ගන්න. ආන්නේ වගේ මේ ලෑස්තියට කියනවා අප්‍රමාදී කියලා. ඒ කියන්නේ අපි දකින්නේ අරමුණක ප්‍රමාද අවස්ථාවක් හතිකත් අරමුණ. අපි දැන් මේ සතිය අප්‍රමාදයට යනකොට අරමුණ හට ගන්නා හැටි දැකීමට විශේෂ පරිශීලනයක් කරනවා. අන්නේ පරිශීලනය කරන දෙන්නේ නැත්තේ මිච්ඡා දිට්ඨිය. ඒ පරිශීලනය කරන්න ඕනේ. කෙරුවොත් විතරයි මට මිච්ඡා දිට්ඨියක් තියෙන බව දන්නේ. මම මේ අරමුණ කියලා අල්ලාගෙන තියෙන බව පොඩි හොච්චමයි. වැඩ කෑල්ල තියෙන්නේ මේ හට ගන්න තැනයි, ගෙවෙන තැනයි. සමේක බලන්න ඕනේ කියලා. ඒ කෙනාට මේ සටහන ආකාරයක් බවට පත් වෙනකොට ඒක මගේ දෝෂයක් නෙවෙයි ඒක හොඳ දෙයක්. ඒක සතිය දියුණුවක්. සතිය විවිධාංගිකනේ ඔකත් බලන්න උනන්දු වෙන්න ඕනේ කියලා ඒ ඒ යෝගාවචරයට ඒ දෙන අභ්‍යාසය භාවනා කර්මස්ථානාචාර්යවරයෙක් කර මේ ලෝකෙ කිසි කෙනෙක් දෙන්නේ නැහැ. අම්මා අප්පා දෙන්නෙත් නැහැ, පන්ති කාමරයක දෙන්නෙත් නැහැ. එයා කියන්නේ මේ දැකපු දේ මගේ කරගෙන, මම කරගෙන, මගේ ආත්මය කරන ජීවත් වෙන එක නිත්‍ය සුඛ සුබ වෙන්න ඕනේ. වහට ගන්න දියා බැලුවොත් ඒක නිත්‍යත් නැහැ, සුඛත් නැහැ, සුබත් නැහැ, ආත්මත් නැහැ. ඉවර වෙන හැටි බැලුවොත් එimhe නිත්‍යත් නැහැ, සුඛත් නැහැ, සුබත් නැහැ, ආත්මත් නැහැ. අන්න මේ මැද පිට කොන්ද බලන එක මිත්‍යාදිච්චියට බුදව කරන අතර මුලයි යගයි බලීමේදී මේ මිත්‍යාදිත්‍යයට පොඩි අභියෝගයක් පොඩි දෙදරුම් කෑමක් පොඩි භූමිකම්පාවක් ඇති වෙනවා අන්න ඒකට සූදානම් මනස තියෙන කෙනා සම්මාදිට්ඨියට ආරාධනා පූර්වක සාදර මිනිස්සෙක්. ඉතින් ඒකට උනන්දු කරවන්න. කරගෙන කරගෙන යනකොට මෙයා ආකාරයේ දකිනවා. මේ ආකාරයේ දකින්න නම් අර ඈත ඉඳලා බලපු අරමුණ සටහන දැකපු අරමුණ මේ භාවනාව සතිය අරමුණ ලං කර කර ලං කර කර බලන්න ඕනේ. වැඩි වේලාවක් බලන්න. ඒකට අරමුණේ ලකුණු දෙකක් දකිනවා අපි. එක වැඩි වේලාවක් තුල අරමුණේ රචනය. වැඩි වේලාවක් තුල අරමුණේ භූමිකම් භූමිය භූමිකාව. වැඩි වේලාවක් තුල අරමුණේ ක්‍රියාකාරකම්. අනිත් එක සමීප දර්ශනයක්. වෙන දේවල් වලින් අයින් කරලා අරමුණටම මේකට ඒකාග්‍රතාවය කියලා කියනවා. අරමුණටම යොමු වෙන්න ඕනේ. එතකොට මෙයාට ලැබෙන ලාභේ තමයි ලෝකෙම අමතක වෙනවා ඒ වෙලාවට. අරමුණට ලඟ වෙන්න ලඟ වෙන්න අරමුණ වැඩි වේලාවක් පේන තික්මානේ තියාගෙන ඉන්න ඇස් බැල්මේ ලොකු කැපකිරීමක් කරනවා. කොච්චරද කියන මුළු ලෝකෙම දන් දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මේකටම බහින්න ඕනේ. ඒක ලැබෙන ලාභේ තමයි සටහනකට වැඩිය විශාල තොරතුරු රාශියක් ආකාරය තුල දකින්න. ඒක තුල ඕජාව ලැබෙනවා. ධර්ම ඕජාව ලැබෙනවා. ඉතින් සමහරු ඒකට කැමති නැහැ. සමහරු කැමති අර සටහන විතරක් බලලා සමාධියක් ඇති කරගෙන එතන ටැග් ගහින්න. ඔය විපස්සනාවේදී ඉදිරියට යනකොට සටහන ආකාරයක් බවටපත් වෙනකොට එතනත් සමාධියක් තියෙනවා. එතන තියෙන සමාධිය මේ එතන තියෙන සමාධිය සර්කස් කාර්යයක් ළඟ තියෙන සමාධිය ඒකාග්‍රතාවයේ බැලන්ස් එක වගේ නිකන් පොළවේ හිටගෙන ඉන්න බැලන්ස් එකක් නෙවෙයි. එයා බැර කරකන බැරල් එකක් උඩත් බැලන්ස් වෙනවා. එහෙම නැත්නම් තනි කරත් තනේ බයිසිකල් රෝදේ උඩත් පදින්න පුළුවන් එයාට. එතකොට ලැබෙන මේ සමාධිය අවශ්‍යයි සටහන ආකාරයක් බවට පත් වෙනවා දකින්න. ඒකට මේ ක්‍රමයට අරමුණට තව තව ලං වෙලා බලනකොට වෙලාවකට ඒ zoom in වගේ අරමුණට ඉතාමත්ම සමීප වෙලා ඒ අරමුණ කියලා තියෙන්නේ අනික් අරමුණුල තියෙන දේවල් තමයි. හොයාගන්න බැරි වෙනවා. එතකොට සටහනෙන් ආකාරයට ගිහිලා ආකාරයෙන් තවලං වෙනකොට ඔන්න ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස බොද වෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරයට ඊට වැඩිය හොල්මනක්. මෙයාට වක්කාරයට එන්න පටන් ගන්නවා. මෙයාට තෝන්තු වෙන්න පටන් ගන්නවා. ආශාත්මක ලක්ෂණ එන්න පටන් ගන්නවා. කඳ වැනෙන්න පටන් ගන්නවා. බලන දිහා බැල්ම දිහා ඇත්ත එක පිහ පිහ බලන් හිතෙනවා. මේ මොකද්ද මේ දැන් වෙන්නේ කියලා. මොකද ඉස්සෙල්ලා හොඳට කළු සුදු වශයෙන් තිබුණු ආශ්වාස ප්‍රශ්වාස දෙක දැන් සම වෙලා. හැබැයි හොඳටම දන්නවා බලන් හිටියෝ සතිය තියෙනවා කියලා. හොඳටම දන්නවා යම් ප්‍රමාණයක සමාධියකුත් තියෙනවා. දැන් මේ තියෙන සමාධිය හරියට චලාන් වික්ෂයකට දාලා බැලුවා වගේ වෙන වෙන දේ ඔක්කොම මේකෙන් බලන්න පුළුවන්. හැබැයි ඒකාකාරීව තියෙන ගතියක් නැහැ. එකම නিত্য සුඛ ගතිය නැහැ. වෙනස් වීම හරහා සමාධියකුත් තියෙනසි මේක දිහා බලාන ඉන්නකොට සමහර විටක අර අරමුණට හොඳටම සමීප වෙලා ආසන්න වෙලා උත්සන්න වෙලා අප්‍රමාදීව බලහිනොට ඒකාන්තයට කුඩු කුඩු වෙලා එහෙම නැත්නම් ඒකේ තියෙන බොඳ වීමක් ඇති වෙලා විවර්ණ වීමක් වෙලා ආස්වාසය සහ ප්‍රස්වාසය අතර සමවීමක් වෙනවා. ඒ දේ වෙනකොට හැබැයි හොඳටම විශ්වාසයි. බාහිර ලෝකයෙන් එන සද්දද වේදනාද හිතවිල්ද මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඒක හරියට කටුමිටි පිටියකට කොහොල්ල ගුලියකින් දමලා ගැහුවා වගේ අරමුණේම තක් ගාලා අල්ලනවා. අල්ලලාම හිටිනවා. අතාරින්න හිත දෙන්නේ ඒ අතාරින්න හිත දුන්නොත් මිත්‍යාදිත්‍ය කියලා කියනවා. අතාරින්න නැතුව මේ වගලාගත් අරමුණ මේ මුදුන්පත් කරගත් අරමුණ මේ එල්ල කරගත්ත අරමුණ එහෙමම තියාන හිටියොත් තේරෙන පටන් අර ගන්නවා අර මෙතෙක් වෙලා අරමුණක් අරමුණු කරගන්න තිබුච්ච ලක්ෂණ ඒවා සටහන් ආකාර එහෙම නැත්නම් ලිංග නිමිති තේරම බොඳ වෙන්න පටන් ගන්නවා බොඳ වුණාට පස්සේ මේ ඒ අරමුණට ඒ නම නොගැලපෙන්න පටන් ගන්නවා ඒ නමයට දැන් අඳුනන්න බෑ ඒක හරියට කියනවා නම් මං ආස්වාසේ ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කර කර හිටියානම් ඒ මට්ටමින් එහාට ගියාට පස්සේ මේක ආස්වාසයද ප්‍රස්වාසයද කියන්න බෑ. හැබැයි මෙනෙහි නොකරත් තොවිලේ නටනවා. දිගටම යනවා. එතෙන්ද කියනවා මෙනෙහි නොකර අරමුණ වශයෙන් නම් නොකර ලේබල් අලවන්නේ නැතුව මේ ස්වභාවයේ දිහා බලහන්නේ කියලා. ස්වභාව ලක්ෂණ දිහා බලහන්නේ කියලා. ඉතින් ඒක මේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ වගේ මේ ලං වෙන ලංවීම හරහා තමයි යෝගාවචරයා මේ විපස්සනාවට සුදුස්සෙක් බාටපත් කරන්නේ. සටහන විතරක් දැක්කත් ඇත්තට දක්ෂ යෝගාවචරෙක් තමයි. එයාගේ හැබැයි නෙමියාව තියෙන සමතේ පැත්තට. සටහන දැකලා තින් නතර නොවි ආකාර දකිමින් ආකාර දැකලා නතර නොවි ඒකේ ස්වභාව ලක්ෂණ දකිමින් යන්න පුළුවන් තැන දක්වම යෝගාවචරගේ වීරිය අවශ්‍යයි. යෝගාවචරයා කැපකිරීමක් කරන්න අවශ්‍යයි. යෝගාවචරය ආයෝජනයක් අවශ්‍යයි. යම් වෙලාවක යම් වෙලාවක යම් මෙහෙරීමක් උඩ යෝගාවචරය අරමුණ දැක්කවමනින් අතර නොවි ආකාරාන ආකාර දැක්කවමනින් අතර නොවි ස්වභාව ලක්ෂණ සන්තතිය දකින්න තැන දක්වම මේක තල්ලු කරන තල්ලු කරන ගියොත් යෝගාචර තේරෙන පටන් ගන්න මොකද්දෝ ගැම්මක් අල්ලනවා කියලා. මොකද්දෝ නිකන් ජවයක් අහුවෙනවා. ඊට පස්සේ යෝගාචරය භාවනා නොකර ඉන්න බෑ. නැගිට්ටත් ඒකමයි සිද්ධ වෙන්නේ. ඇවිදින කොටත් ඒකමයි සිද්ධ වෙන්නේ. නිදාගෙන හිටියත් ඒකමයි සිද්ධ වෙන්නේ. මේ හිත මේ හිත පුදුම බැටරි charge වුණා වගේ charge වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඒක ඒ ස්වභාව ලක්ෂණ දක්වම ගියේ එක අනිත්‍යයි කියන එක කිසිම දෙයක මධ්‍යන්න ලක්ෂණයක් නැහැ සියල්ලම අලුකොටකට ගලක් ගැහුවා වගේ නලියමින් පවතින්නේ අපිට ඉතින් ඕනේ නම් ඈත් වෙලා බැලුවොත් ඒකේ හැඩයක් ආකාරයක් තියෙනවා නමුත් විනිවිදලා බැලුවොත් ඔක්කොගෙම තියෙනේ ඒ ස්වභාව ලක්ෂණ එයාට පේන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයා මේ අනිත්‍යං කියන එක නැත්නම් නিত্য නෑ කියන එක ඇති දේ විපරිණාමයටපත් වෙනවා කියන එක උත්වා භවතා ඇති දේ නැති වෙනවා කියන එක උත්සාහ කරන්න බලනවා මේ ස්ථිරව තියෙන කළු ගලක් දිහා බලන්න කියලා. එතන ස්ථිරව තියෙන හඳක් දිහා බලලා ඉරක් දිහා බලලා මොකක් කර දිහා බැලුව බැලමට නම් එක තියෙනවා තමයි. හැබැයි අර හොඳ විපස්සනා ඇහැදාලා බැලුවොත් ඒකත් බඳ වෙන්න පටන් ගන්නවා. ඉති ඕ ගෑණි දික්කසාද කරනවා. මේ ලස්සනට හිටපු මේ තෙල් ගාලා ඉසපීරා කොණ්ඩ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑණිට මං එපාලු දැන් කියලා බලන බලන හැමදේම ඉතින් පෞල් කන කට්ටියට හරි අප්සෙට්. මේ ස්ථාවර කරන්න යුතු හැමදේම නිට්යයි කියලා හිතපු හැමදේම එහෙම නැත්නම් අපි කියනෝනේ චංචල නිශ්චල දේපොළ කියලා. ඒ නිශ්චලයි කියලා ගත්ත දේපොළ වල තියෙන දුක දෙන ගතිය මේකෙන් විතරමනේ දුක දෙන්නේ. නිශ්චල දීපලයි චංචල දීපලයි කියලා අපි යමක් ලං කරා නම් ඒ ටිකෙන් විතරයි දුකේ. <clears throat> පෙමතෝ ජායති සෝකෝ. අපි යමක් නිශ්චල චංචල වශයෙන් අල්ලන්නේ නැතුව හිටියා නම් ඒකෙන් දුකක් එන්නේත් නැහැ. ඒක භවනා කරන්න ඕනෙත් නැහැ. නිවනට අදාළ නැහැ. යමක් මගේ කියාගත්තා නම් නිශ්චල හෝ චංචල වශයෙන් ඒ ටිකෙන් විතරයි දුක එන්නේ. ඒක වෙනස් වීම විතරයි මගේ හිත පැහැරෙන්නේ. මම අල්ලගත්තේ නැති දෙයක් වෙනස් වුණාට අල්ලපු ගෙදරට එන ගැව්වට මට ප්‍රශ්න නැහැ. ඔය පහුගිය බෝම්බ ගැහුවට ඇඩිය කට්ටිය ගණන් ගත්තේ නැහැ. මොකද මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා කතෝලික මිනිස්සුන්ට නෙගෙව්වේ. අපිට බලන්නේ ඒ ගාලල්ල. උනා බන්තලකට හරි ආමුරු කෙනෙකුට හරි ගැව්වනම් එහෙනම් මෙහෙ ඉඳලා යන්නේ වලිග උඩ තියාගෙන එහෙම වෙන්න දෙන්න බෑ කියලා. ඉතින් ඒ වගේ අපි යමක් අල්ලගෙන හිටියානම් ඒ අල්ලගෙන හිටපු දේ නිශ්චල චංචල දේවල මේ විප්‍රියාසය දරන්න අපේ හිත බෑ. නමුත් අල්ලගත්තේ නැති දේවල් වෙනස් වෙනවා කියන එක ඒක අදාළ නැහැ. අදාළ නැහැ. ඉතින් එතෙන්ට යනකොට මේ යෝගාවචරය මේ සටහන් ආකාර සහ ස්වභාවික ලක්ෂණ වශයෙන් මේ සියල්ල තුල තියෙන්නේ නිකන් මීදුමක් වගේ දෙයක්. මරියාදාවක් මේ බිරිඟුවක් එහෙම තමයි හුදු ලතාවක් හුදු ලාලිත්‍යක් විතරයි මේකට එක එක නම් වනම් දීලා තිබුණාට මේක ඇදරකමට කබරකෝයා තලගෝයා කරගත්තට අපි මේ දේවල් වල එහෙම නම් වනම් දාන්න දෙයක් නැහැ. මේ දේවල් වල තියෙන්නේ පොදු දෙයක්. මේ මට කණ්ඩෝර නිසා ඒ කබරගෝයා තලගෝයා කරන කෑවට මේකේ දෙයක් නැහැ කියලා මෙයාට මේ වෙලාවෙම බණත් ඇහුනොත් එහෙම නැත්නම් යෝන්සෝමනසිකාරයේත් ගියොත් එයාට අර භාවනාදී ලබාගත් ඒ දෙයක් විනිවිද දකින්න ගතිය අරහ දකින්න ගතිය විපස්සනා කරන ගතිය අරමුණට සීමා වෙන්නේ නැහැ. සක්මනට සීමා වෙන්නේ නැහැ. පරියංකේට අරමුණට සක්මනට එදින්දා වැඩවලට සීමා වෙන්නේ බැලූ බැලූ අත ඒ ඒ චීන කන්නාඩි දාලා බැලුවොත් ඒක නිකන් ලේසර් බීම් එකක් ගැහුවා වගේ. ගහපු ගමන් කුඩු කුඩු යනවා. ඒ කුඩු කුඩු ඇස්සේ ලේසර් බීම් එක තවදුරටත් ගිහලා කුඩු කුඩු වෙලා යනවා මිසක්කා මොනම දෙයක්වත් ඒකේ මේ නිට්ටයයි සුඛයි සුබයි කියා ගන්න දෙයක් නැහැ කියලා මේ මට්ටමට ගියාට පස්සේ යෝගාවචරයෙන් සොරි තමයි. ආයෙ භාවනා නැතර කරන්න බෑ. මොන විදිහෙන්වත් නැතර කරන්න බෑ. බලව බැලුව දේවල මේක පේන්න පටන්. ඉතින් යෝගාවචරය ඊට පස්සේ කෙරෙන්නේ ඔය කියන නාම රූප පරිච්ඡේ ඥානෙ, පච්ච පරිග්ගහ ඥානෙ ඊට පස්සේ සම්මසන ඥානෙට ගියාම මේ දේවල් දිහා බලපුවහම පේනවා මේ දේ මට මේකේ මගේ දේ කියලා බදාගෙන හිටියට ඒ දේවල් වල තියෙන වටිනාකම මම දීපු එකක් මිසක් ඒ දේ මන් දිහාට කිසිම නැමියාවක් නැහැ. මම මේ දේවල් මගේ කිව්වට ඒ දේවල් මං ගැන කිසිම නැමියාවක් නැහැ. ඒ වගේ වෙන දෙයක් ගත්තත් ඒත් ඒ වගේ කියලා ඒ සමස්තයක් වශයෙන් මේ අනිත්‍ය දුක අනාත්මය කියලා කැටිති කැටිති වශයෙන් පේන්න පටන් ගන්නවා. හැබැයි යෝගාචර තාම අංශු අංශු වශයෙන් පේන්න ගිහිලා නැහැ. පදහසවල පේනවා. අපේ ස්වභාවයෙන් සිංහල බෞද්ධ කියලා එකක් අපි ළඟ තියෙනවා. ඉතින් අපි ඉපදුනේ මුස්ලිම් අම්ම කෙනෙක්ගේ බඩේ නම් අපි අල්ලාහ් අක්බර් කියාවි. එතකොට ඒකට තට්ටු කරුවොත් කේන්ති යනවා. අපි කතෝලික අම්මා තාත්තා කෙනෙක් ගාව ඉපදුනා නම් ඒ සංස්කෘතිය හැදෙන්න අපි වලිග උඩ තියාගෙන නටනවා. ඒ නිසා අපි මොකේටද යොමු කරේ ඒ දිහාට කඩාගෙන යනවා. ඒ ඒ අගයන් ආඩම්බරයන්ම දිනු කරන මිසක්කා ඒ මිත්‍යා දෘෂ්ටියම බලන මිසක්කා මේක මේ ඉපදුනාට පස්සේ ඔළුවට දාපු දෙයක් කියලා මං හැදිච්ච පරිසරය යනවා මට දීපු දෙයක් කියලා ඒ අපි අර මම හොඳයි කියපු දේ ඒයිද මේව සත්‍යං කියපු එක විවේචනය කරන්නවත් කැමතියි නෑ නෑ එහෙම වෙන්න බෑ මේක මේ මේ සිංහල බුද්ධ ආගම විතරයි එහෙම නැත්නම් අනික් අය නැති කරන්න ඕන කියලා තමන්තර මේ පදාත වශයෙන් තියෙනවා විග්‍රහ කර බැලීමේ හැකියාව මේක ඉදිරියට යනකොට එයාට උද්‍යප්පේ ඥානය කියලා මේ හැම දෙයක්ම ඇතිවෙමින් නැතිවෙන යන දෙයක් උඹ කොටසක් අරගෙන ඒක නිට්ටයයි කියලා අල්ලාගෙන ඒකට නමක් ගහගෙන ඒක පච්ච කොටාගෙන ඒක බුදුදේට හින්න කරගෙන දරුවන්ට දීක නැටුවට උඹ ඒ හිතේ අල්ලාගත්ත දේ විතර නේ කොයි එකක් වෙනස් වෙනවා හැබැයි අනිත්‍ය වෙනස් කරන්න. ඔබට දුක නැහැ. ඔබට දුක එන්නේ ඔබ බදාගත්ත දේ විතරයි. ඔබේ පෞරුෂත්වයේ බිඳෙන්නේ ඒක බිඳෙනකොට විතරයි. ඔබේ මාන්නයට බාධා වෙන්නේ ඔබ අගේ ආඩම්බර කරපු දේ විතරයි. හැබැයි ඔබ ඉපදෙනකොට ඔබට ඕන දෙයක් අල්ලගෙන මේ හැකියාව තිබ්බා. දැන් නැහැ. දැන් අපේ අර පටු අල්ලගත්ත කොටස විතරක් ගන්න ඒකම සාක්ෂාත් කරන්නට දැටුවට සියල්ලෙම තියෙන දෙයක් තමයි උද්‍යප්පේ ඇතිවීම නැතිවීම කියලා ඒ සම්මසන ඥාණයෙන් එහාට යනකොට ඒ යෝගාවචරයාගේ මනස සමත ධානවල පළවෙනි දෙවෙනි ධාන ඉක්මව වගේ විතක්ක ਵਿਚාර ප්‍රීති කියන චෛතසිකවල බාධාව නැතුව පුදුම සැපයක් ඇති වෙන්න පටන් අර ගන්නවා විපස්සනා ලෝලියාට සම්මා දිට්ඨිය ඇති කෙනාට. ඒක ධම්මපදේ කියලා තියෙනවා මේ ශුඤ්ඤාගාරම් පවිට්ටස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්බය. ශුඤ්ඤාගාරයට ගියා වූ, ඒ කියන්නේ හිස් තැනකට ගියා වූ සන්තචිත්තස්ස භික්ඛුනෝ කලබල නොවෙන හොඳ උපේක්ෂාවේ මධ්‍යස්ථව හිත තියානින් එකනට මිනිස්යන්ට විඳින්න බැරි පුදුමාකාර රතියක්. අමනුෂී රතිය කියලා කියන්නේ manussත් එක්මොල ගියදී අපේනවා. මම භාවනා කරත් නැතත් මේ සියල්ල වෙනස් වෙනවා. මට දෙනවා නම් දුක දෙන්නේ මේකේ මේ කොටස මගේ කියාගත්තොත් විතරයි. ඉතින් මගේ කියා ගන්න නැතුව මේ ලෝකෙ දිහා බලපංකෝ. එතකොට අපි කොයි එකට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක යොමු කරත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේ පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන විතරයි. ඒකේ ගෑනු පිරිමි පෙන්වන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒකේ මේ නිශ්චල චංචල පෙන්වන්න පුළුවන් ගතිය සියල්ලම අනිත්‍යයි. සියල්ලම චංචලයි. ඉතින් ඒ වගේ අපේ හිතේ zoom in වුණාට පස්සේ ඕනම දෙයක මේ ඇතුළත තියෙන භා වෙනස් වෙන සුළු ගතිය ඈතට ගිහිල්ලා බලනකොට ස්ථාවර වෙනවා. ලං වෙලා බලනකොට එහෙම නැහැ. ලං වෙලා බලනකොට කැඩිලා විසිලා යනවා. දැන් අපි මෙහිඳලා බලනකොට අපිට වලාකුලක් කුල කියලා කියන්නේ මේ gediye වගේ කියන අදහසක්. කන්දර තමයි කුල කියලා කියන්නේ. ඔය ප්ලේන් එක යනකොට බලන්න අහස වලාකුලක් අස්සෙන් යන මොකොත් හැප්පෙන්න දෙයක් නැහැ ඒකේ. ඒකේ තියෙන්නේ නිකන් මීදුමක් විතරයි. මේ හිඳලා බැලුවොත් නම් මහා ගෙඩියක් වගේ පේනවා. ප්ලේන් එක ඇතුලේ මේ කියන්නේ මේක ඇතුලෙන් ගියොත් වෙනස් වෙයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒ වගේ මීදුමක් අස්සෙන් යන්න මොකුත් වෙන්නේ නැහැ. වගේ පේනවා මේකේ හැම අංශු දෙකක් අතරින්ම යන්න පුළුවන්. හැප්පෙන්න මොකක්වත්ම නැහැ. හැබැයි ඈතින්දලා බැලුවොත් නම් ඝන බහල ගොරෝසු රූප ලක්ෂණ පේනවා. ඒ ඒ අර මේක විග්‍රහ කරගන්න බැරි කෙනාට. ඒ නිසා ඒ ඉහළ ඉහළ මට්ටමට විපස්සනා වැඩිගෙන යනකොට මෙයාගේ මේ මම මෙතෙක්කල් දේවල් දිහා ලං වෙලා වෙන් කරලා බැලුවේ නැති නිසා මට මේ දේවල් වස්තු වශයෙන්, ඥාන පිරිමි වශයෙන්, හොඳ නරක වශයෙන් පේනවා. මේ ඕනම දෙයක් විනිවිද බැලුවොත්, ලං වෙලා බැලුවොත් එහෙම නැත්නම් අර කියන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන් පහ එකලස් කරලා බැලුවොත් මේ කිසිම දෙයක මේ මම බලන බැල්මට බාධා කරන්න පුළුවන් ගතියක් නැහැ. මට පුළුවන් ඕනම දෙයක් විනිවිදින්න. විනිවිදින් නැත්තේ මගේ තියෙන මේ මම කියන සක්කාය දිට්ඨිය නිසා, මාන්නය කියන මිනුම නිසා, එහෙම නැත්නම් තණ්හාව නිසා. මගේ දේවල් මං කඩලක් කරලා බලන්න කැමති නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මේ අපි ඔක්කොම දේව නිර්මාණයක් කියලා හිතන්නකෝ. එහෙමනේ අපි දැන් මේ ඉන්න ආයතනෙ පිළිගන්නේ. ඉතින් මේ දේව නිර්මාණේ කවදාකවත් කැමති නෑ මේක කඩලා කොරලා බලනවට. ඇනලයිස් කරන එක දේව නිර්මාණයට කරන විශාල නිග්‍රහයක්. මේක සරුව මේකට කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක. කපල කොටලා බලන්න ආනන්. කපල කොටලා බැලුවොත් අර දේව නිර්මාණයට කරන ලොකු නිග්‍රහයක්. මේක සරුවචන් ආංශේ සහ මේ නිගණ්ඨනාත පුත්ත කියන දෙන්නම අවුරුදු 2600කට ඉස්සෙල්ලා සෝහොන්කොතකට ගිහිල්ලා බැලුවා ඔන්න දේව නිර්මාණයේ වග. ඌකේ තියෙන්නේ පූජාව ගලන ජරාවක් විතරයි. ඕකනම් දේව නිර්මාණයේ මේක නිර්මාණය කරපු එක නිර්මාපක කියන්නේ නරකයි මොකට විනාශකයි කියලා කියන්නේ තියෙන. මේක ඇතුලේ මොනවද ගන්න තියෙන කෑලි. දැන් කාර් එකක් හරිච්චා නම් ස්පෙයා පාර්ට්ස් ගන්න පුළුවන් නේ. මේක ගන්නට පස්සේ මොනවද ගන්න තියෙන්නේ? සිරිමාව මැරුණාට පස්සේ බුදුරජාණන්සේ වෙන්දේසි දැම්මා. ඒක හරි ලස්සන ගේම. ඊගණීට දවස් දෙකකට ඉසල මැරෙන්න ඉසලා දාන ගෙදරකේ සිරිමාව දැක්කා හාමුදුරනවා. දැකපුවාම ඇති වෙච්ච රාගේ කොච්චරද කියනවනම් කණ්ඩල්ලා පොල්ලල්ලා වුණ. මොනක්ක කරන්න වෙයාට ඒ ඒ දේ නැතුව ඉන්න බෑ දැන්. ඒ තරම්ම කාමේ. ඉතින් එයා හාමුදුරන් යවට පස්සේ කිව්වා මට මේ අසවල්ක නමක් දැක්ක මට මහානකමත් එපා භ්‍රමචරියත් එපා මේක අන්තාව ඕනේ. දැන් මේක මහා රාගයක්. සංඝයා වහන්සේලා අතර මහා සෙන්සේ කරබනේ හිටියා. තුන්වෙනි දවසේ වෙනකොට හිරිමාව මල. කොසල් රජුරණ පණ්ඩියක් ඇදියා තෝරණට කියලා දාලා මේක සත්තුන්ට කන්න දෙන්න නැතුව තියන්න අරින්නේ කියලා. කියන්නේ ස්පෙෂල් අරසවක් දාන්නේ කියලා. තුන්වෙනි දවසේ විතර වෙනකොට කට්ටියට කිව්වා එන්න යන්න අපිත් එක පොඩි ගමනක් යන්න තියෙනවා. අද අවුට් බවුන්ඩ් ට්‍රේනින් එකක් තියෙනවා. කට්ටිය අරන් අවුට් බවුන්ඩ් ට්‍රේනින් එක. ඇවිල්ලා දැන් ඔන්න සීරිමාගේ දේහේ උණු වෙලා කුණු වෙලා නිල් වෙලා තියෙනවා. දැන් රාජපුරුෂයන් කිය පොඩ්ඩක් අයින් වෙන්න කියලා. රාජපුරුෂයන් මේ මේ කාන්තාව එක රැයකට කොච්චර ගණන්ද ඒ දවස්වල. ආ දවසට කාවණු 1000යි. කලින් බුක් කරන්න ඕනේ එන පොලි මාදියට මේ සෙන්ටර් එක වань. ඊට පස්සේ කිව්වා රයිට් ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් අපි දෙනවා 1000ට ගන්න කවුරු හරි කැමති දැන් දෙනවා. කලින් නම් බුක් කරලා ගන්න එපා. දැන් දෙනවා. දැන් සංඝයා බලාගෙන ඉන්නවා. කවුරුත් ගන්න නැහැ. ඊට පස්සේ කිව්වා අපි ගාන වැඩි 500ට දෙන්නම්කෝ. 500ට කවුරු ගන්න කැමති? අඩු කරලා අඩු කරලා අඩු කරලා නිකන් දෙන්නම් කිව්වා. ඒත් ගන්න කවුරක්වත් නැහැ. දැන් අර ආහාර සීමාව කෙරෙහි බැඳීම ඇති කරගත්ත හාමුදුරුවන්ට මේ පණිවිඩය දුන්නට අපිට තියෙනවනේ මේක මොකද්ද ගන්න දෙයක්. පණ තියෙද්දි මේ අම්මන්ටි ගන්න පොලිමේ ඉන්න ඕන. කහවණු 1000ක් ගෙවන්න ඕනේ. දැන් මොකද්ද මේකේ කෑල්ලක් ගන්න දෙයක් තියනවද දැන්? අච්චර වටනකම තිබුණ එකේ මේක දේව නිර්මාණයක් නම් මෙච්චර පූජා වගිරෙන එකක්ද දෙයියෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා ඒ දෙතිස් කුණපෙකට කඩලා පෙන්නන එක ඒ කාලේ ඇටියට මහා විප්ලවයක් දුහම්සෝ කරේ. මේ මිනිස්සයා කියන මේ උසුම්ම නිර්මාණය කපල කොටලා බලනකොට ගන්න දෙයක් නැහැ. ඉතින් එහෙමනම් හුස්ම කඩලා බැලුවොත්, පිම්බීම හැකිලිම කඩලා බැලුවොත්, වම දකුණ කියන කඩලා බැලුවොත්, වේදනා සංඥා සංඛාර කියන කඩලා බැලුවොත්, ඒ හැම එකේම තියෙන්නේ මේකයි. ඒක අපි කඩන්නේ නැත්තේ මේ සිරිමාවට තියෙන ආදරේ නිසා. සීමා පණ තියෙන වෙලාවේ කපල කොටලා ඔක බලන්න ගියොත් මේ අම්බේ මේ පෙම්බර දේ ඈ කොහොම නරකක් හිතනද ලපනෝම වන් සාන්ද සේසෝ මී ගුණේනා ගිලම්මා මේක විස්තර කරගෙන ඉන්න ඇති ඒ ප්‍රත්‍යන රූ රසේ අඳිනාසිසේ අත් ලෙල දිදී විදුලිය පබා මම කෙසේ පව සම්මෙසේ ඒ සුරලඳුන් දුන් රංග සුභා කියලා මේක කපල කොටලා බලන්න සාහිත්‍ය දරයට බෑනේ එහාට තියෙන්න ඕනේ gediya පිටින්. දැන් මෙතන මොකද්ද කරන්නේ? ඒකේ පොඩි කෑල්ලක් හරි අරගෙන ඒක කඩලා බැලුවට පස්සේ ඒ පුද්ගලයාට මේක නෙමෙයි මොනවද වුණත් අර විනිවිද පේන ගතියට ගියහම පේනවා ඒ කපලා කොටලා බැලුවොත් කිසිම දෙයක වටිනාකම වැඩිවීමක් වෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ වටිනාකම අඩු තව ලස්සන සොයා ගැනීමක් කරලා තිනවා. ඒ අපි හිතමු කාර් එකක් ස්පෙයා පාර්ට්ස් වලට ගැලේවයි කියලා. ඩිස්මැන්ටල් කරයි කියලා. ඒ කෑලි ඔක්කොම එකතු කෙරුවට වැඩිය සාහිත්‍ය රසයක් එන ඔක්කොම එකතු කරාට පස්සේ අර එක එකක තියෙන සම් ටෝටල් එකට වැඩිය ඊස්තටික් වැලියු එකක් එනවා කාර් එකේ ඒරොඩයිනමික්ස් බලනකොට. ඒක පාර්ට්ස් වල නැහැ. ඒ නිසා අපි මේ පාර්ට්ස් ඔක්කොම එකතු කරාට පස්සේ අපි මොකද්ද වැඩිපුර එකක් දානවා ඒකට. මෙයා ගෑනු කෙනෙක්, මෙයා පිරිමි කෙනෙක්, මෙයා තරුණ කෙනෙක්. ඒක අර ඒ පාර්ට්ස් වලට වැඩි මොකද්ද එකතුවක් එකතු වෙනවා. මෙන්න මේ ඇඩඩ් වැලියු එක තමයි අපි මේ මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ. අපි කෑලි කෑලි වෙන් කරලා බලනකොට වැඩිය ඒ කෑලි ලං කෙරුවට පස්සේකට හැඩයක්, නමක්, ලිංගයක්, ආකාරයක් දාන. ඒ දාන හැටි මම හිතනවා මම දානේ විදිහටම තමයි අනිත් එකන දාන්නේ කියලා. නෑ. අපි හැදිච්ච පරිසරයේ හැටියට අපි එක එකට දාන නම් වෙනස්. අපි දාන නිමිත්ත වෙනස්. ඒ නිසා බුදුජානසකේ කිය සඳහන් කරලා තිනවා පාත්‍රය කියන වචනෙට එවකට තිබුණු ඒ ජනපද 16 නම් 16ක් තියෙනවා. පාත්‍රය කියන දෙයට. අරදයි දේශ මේ පලාති කියනම නෙවෙයි මේ පලාති කියන්නේ. හැබැයි ඔක්කොම අදහස් කරන්නේ එකම දේ. ඉතින් ඒ වගේ තමයි දේ තැනින් තැනට යනකොට නම් වෙනස් වෙනවා ආකාර වෙනස් වෙනවා ඇවිදින නැති ගේගින් බවගේ ඉන්න කෙනාට ඒක එච්චරම තමයි තියෙන්නේ නමුත් අර සම්මා දිට්ඨිය වැඩෙනකොට පේනවා මේක මේ වෙලාවේ මට මෙහෙම ප්‍රිය වස්තුවක් වුණාට තව නොබෝ වෙලාවක මේක බය උපදවන එපා කරන දෙයක් වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා මේ දැඩිමත ධාරිව හිටියොත් මේ අපි දන්න හරි දේ විතරමයි හරි අනිතව වැරදි කියලා අපි කරන්නේ අර දැනුම සම්මාදිට්ඨිය වාරණය කරලා අපි අර පටු මනස ගහපා දෙන්නයි උත්සාහ කරන්නේ. එතකොට අපේ පරිණාමය කවදාකවත් වෙනසක් වෙන්නේ නැහැ. අපේ පෞරුෂත්වයේ කවදාකවත් වෙනසක් වෙන්නේ නැහැ. අපේ රුචි අරුචිකම් වල කවදාකවත් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ මැරෙන්න හදන්නේ අර අපේම රුචිකත්වය රැක ගන්න. අපේම හරි වැරදි ටික රැකගෙන ලෝකෙට කියලා දෙන්න. මම දන්න හරි තමයි හරි. මම දන්න වැරදි වැරදි. මගේ රුචි ඔක්කොමල මගේ දරුවෝ රුචි කරන්න ඕන. දැන් අපේ අප්පච්චි ඇවිල්ලා එන UNP කාර්යය. ඉතින් ඔය මේ 77 වෙනිද එක දවසක UNP එකේ පෙරදුනා. පෙරදිලා බලනකොට ලොකු අයියා ශ්‍රී ලංකා. නෑ ඌ කොමියුනිස්ට්. පුංචි අයියා ශ්‍රී ලංකා. උන් වෙන ගෙවල් වලට ගිහලා ඡන්දය අහලා ඉදර එනකොට අප්පච්චි පොළු කපාගෙන ලෑස්ති කරන මුන්ට ගහන්න. මන් දන්නේ මම ඉන්නේ අප්පච්චිගේ අඟුට නැගෙන බදාගෙන කෑ ගහනවා මට තේරෙන්නේ නෑ UNP ශ්‍රී ලංකා කවදාකවත් නැතුව අප්පච්චිට තරහ ගිහලා මේ මගේ දරුවෝ මං කියන දේ අහන්නේ උන් UNP එකෙන් ශ්‍රී ලංකාවකට ගිහිල්ලා මං මේ කොමියුනිස්ට්ලා. එහෙම වෙන්න බෑ. අපි උන්ට කන්න දුන්නා නම් බොන්න දුන්නා බලන්න මැනික මුන්ගේ තියෙන හිතුවක්කාරකම බලන්න මෙවුන් මේ අපි කියන දේ අහන්නේ අපි හොඳ කට්ටිය අපි ඡන්දේ දීලත් නැහැ දුන්නා නම් දෙන්නේ UNP එකට. ඒගොල්ල හොඳයි. ඔන්න දරුවෝ විශේෂයි අම්මලා තාත්තා දැලෙලන හැටි. මොකද මගේ දරුවෝ නිසා. ඉතින් මේ විදිහට මේ අපි ගෙයිගෙම්බෝ වගේ අපි වටේට ආවරණයක් හදානර කවුද කිව්වා වගේ පිටර කට්ටක් හදාගෙන ඇතුළට වෙලා සුවසේ වාසය කරාට පිටර කට්ට ඉච්චර කල් අපිව රකින්නේ නැහැ. ඔය කැඩිච්ච දවසේ කොහෙද යන්නේ? ඉතින් ඒක නිසා භාවනා කරලා එක අංශුවක එක අංශුවක තියෙන මේ විනිවිදින්න පුළුවන් ගතිය එහෙම නැත්නම් ඒ අංශුව ඊළඟ තියෙන අංශුවෙන් කිසිම වගකීමක් නැහැ දෙක වෙන වෙනම වැඩ කරන්නේ මට ඕන විදිහට මං කියන ආණ්ඩුවට්ටු කෙරුවට හිටින්නේ නැහැ. මෙන්න මේක දැක්කනම් ඇත්ත වශයෙන්ම ඇතුළතී ලොකු ઈચ્છා බංගත්වයක් ඇති වෙනවා. ඇතුළතී විශාල මේ බිම්බෝම්බයක් උඩ ඉන්නා වගේ තේරෙනවා. තව පොඩ්ඩකින් මේ පුපුරයි පිපුරාට සමයි කැලියවත් ඉතුරු වෙන්නේ නැති වෙයි කියලා. නිකන් ඔක්කාර ගති. එහෙම නැත්නම් ආසාත්මක ලක්ෂණ කියන්නේ මේ ඇලර්ජික් රියැක්ෂන්ස් ඇතුලෙන් එන්න පටන් ගන්න. දැන් සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය හිත ඇතුලේ දෙන්නට දෙන්න වාද කරන වෙලාව. ඉතින් මේ වෙලාවේදී යෝගාවචරයා භාවනා නතර කෙරුවයි කියලා කියන්නේ ආය සම්මාදිට්ඨිය වැඩිලා අර හැදිච්ච මිත්‍යා දිට්ඨිය වල්බි වෙනවා. මේ වෙලාවේදී යෝගාචර දිගටම අරමුණ දෙස බැලීම මේ විපස්සනාවෙන් බැලීම දිගට කරන ගියොත් මල පණීවි මේ සම්මාදිට්ඨියට වැඩිය මිච්ඡාදිට්ඨිය වැඩිය සම්මාදිට්ඨිය වැඩි වෙලා එන වෙලාවක් එන්න ඉඩ තියෙනවා. ඉතින් එතෙන්ට යනකම්ම ඒ නැමියාව, ඒ නැම්ම, ඒ පැත්තට යනකම්ම යෝගාචර පොඩ්ඩක් මේක තල්ලු කරන තල්ලු කරන යන්න ඕන. හැබැයි ඒ වෙනකොටත් සම්මාදිට්ඨිය 150ට 50ට ඇවිල්ලා නිින්දෙදිත් පේන වෙලාවක් එනවා. මොනවාරි කල්පනා කරන ඉලාදී තමයි රාගය ඇති වෙලා තියෙනවා. හැබැයි තේරෙනවා දැන් මේ ඉන්නේ රාගය කියලා. ද්වේෂය ඇති වෙලා තියෙනවා තේරෙනවා මට විකෘති වෙලා ඉන්නේ කියලා දැන්. දන්නවා මිච්ඡාදිට්ඨිය ඉන්නේ කියලා එන්නේ එතකොට ඒ මම ඉන්නේ මිච්ඡා දිට්ඨිය කියලා දන්න දැනුම තමයි වැදගත්ම දේ. ඊට පස්සේ පිළියම් කරන්න පුළුවන්. ඉස්සර හිතුවේ එහෙම නෙවෙයිනේ. ඒක තමයි හරි දේ. ඒක තමයි අපේ අම්මා අප්පච්චි දීපු දේ. ඒ තමයි අපේ සම්ප්‍රදාන කූල වටිනාකම කියලා. අපි මේ හන මිටියක් කරේ තියාගෙන හිටියේ. දැන් මෙයාට ටික ටික මම මේ මොකද්ද මම තාම තහවුරු කරගත්තේ නැති ප්‍රත්‍යක්ෂණය කරගත්තේ නැති දෙයක් අනුන්ට ගහපා දීමේ වැඩපිළිවෙලකට යන්නේ. මේක තමයි විද්‍යාව කියන්නේ. අද තියෙන විද්‍යාවේ එකම දෙයක්වත් අහුරු කරලා නැහැ. සියල්ලම හෙට වෙනකොට ආය බොරු කරනවා. ඊයේ හොයාගත්ත දේ ඊගාවකට විනාශ කිරීම තමයි අද විද්‍යාවේ දියුණුව කියන එක හොඳයි. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ විද්‍යාවේ තියෙන ඔක්කොම උපකල්පන විතරයි. කිසිම දෙයක් තහවුරු කරලා නැහැ. තහවුරු කරන්න හම්බ වෙන්නේත් නැහැ. මොකද විද්‍යාව පටන් ගන්න තියෙන මිත්‍යා දිට්ඨිය. ඒ නිසා මේගොල්ලෝ දිගට දිගට කරගෙන යනකොට ඒගොල්ලන්ට තේරුම් ගන්න වෙනවා ඊයේ හොයාගත්ත දේ අද බොරු කරන්න වෙනවයි කියලා. අපේ ජීවිත කාලය ඇතුළත මේ වගේ ප්‍රධානම විද්‍යාවේ තියෙන දේවල් බොරු කරලා තියෙනවා. මොකද සරුවචන් වහන්සේ මේක අද්දුරු ප්‍රත්‍යක්ෂයක් කතා කරන්නේ. ඒක නිසා අපි සරුවචන් මාන්තේ යන පාර දිගේ ගිහිල්ලා අපිට පුළුවන් නම් මේ මම මේ ඇත්තයි කියලා හිතපු දේ ඇත්ත නෙවෙයි. එහෙම නැත්නම් මම ඒක අභියෝග කරනවට කැමතියි. මම මේ කපල කොටන්ට ලෑස්ති. මෙන්න මේක විභජ්‍යවාදී කියලා බුදුහාමුදුරු කියනවා. Taman දන්න දේහය කපල කොටලා බැලීම. විභජ්‍යවාදීද වෙන්නේ අර රිද්ද සමූහය ඝණය බිඳලා විෂිතුරු කරලා පතුරු ගහලා එක එක කොටසක් දක්වලා ගෙනියලා බලනවා අර සමූහයේ තියෙන ලක්ෂණ අර අංශුවල නැහැ. අංශුවල තියෙනවට වැඩිය මොකද්දෝ වැඩිපුර එකක් අපි මනාව නිසා මේ සමස්තයට අන්දලා තියෙනවා. එතන තමයි මිත්‍යා දිට්ඨිය පිටන්න පුළුවන්. එතන තමයි තණ්හාව පිටන්න පුළුවන්. එතන තමයි ද්වේෂය පිටන්න. මේ අංශු මාත්‍රත් එක්ක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝනත් එක්ක අපිට යාළු වෙන්නත් බෑ තරහ වෙන්නත් බෑ. ඒව පිළිබඳව මිත්‍යා දිට්ඨියක් පහළ කරන්නත් බෑ. මොකද එයා අපෙන් මොකක්වත් ඉල්ලන්නේ නැහැ. ඒක නිසා ඒකත් එක්ක මනුස්සය වැඩි වැඩ කරන්න කැමති නැහැ. මොකද එතකොට මගේ කියා ගන්න ගතියක් එන්න බෑ. මේ අංශු රාශියක් එකතු වෙලා. ඒකෙන් දෙයක් බාටපත් වුණාට පස්සේ තමයි අපි ඒකට ලේබල් එකක් දාලා ඒ දෙයට ප්‍රේම කරනවා, ද්වේෂ කරනවා ඇති වෙනවා. නමුත් මේක කඩලා කපලා බැලුවොත් මොනම දෙයකටවත් එහෙම ගන්න බෑ. ඒ නිසා ඒ කපා කොටලා බලන මේ විභජ්‍යවාදේ කිසිම දේවාගමක නැහැ. තියෙන්න බෑ. ඉතින් මේ දෙයයන් ආංශගේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක කපලා කොටලා බලනකොට කැමති නැහැ. ඉතින් මේ දවස්වල ඒ කට්ටියත් තියරිස් හදාගෙන යනවා. ඒක ඔප්පු කරලා පෙන්නන්න. නමුත් ඒක ෆිලොසොෆිකලි එහෙම නැත්නම් දාර්ශනිකව බැලුවොත් ඒ නිර්මාණය නිර්මාපකයව විවේචනය කිරීමක් වෙනවා නිර්මාණය කපලා කොටලා බැලීම. සර්වඥාන් සඳහන් කරන කපලා කොටලා බලන්නේ તો මොනක්වත් බාර ගන්න එපයි කියලා. කපලා කොටලා බැලුවොත් මේ මූලික වස්තුවේ වටිනාකම තුප්පහි වෙලා තුච්ච වෙලා ගන්න දෙයක් නැති බවටපත් වෙනවා. ඒකේ පොඩි පොඩි අංශු වල ආනේ දේ බලන්න පුළුවන් ශක්තිය අපි ළඟ තිබුණාට ওই ශද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම ටික පෙළ ගැහෙනකන් ඒක වෙන්නේ නැහැ. ඒක මේ චීන කන්නාඩි දැම්මට දුරේක්ෂ දැම්මට අන්වීක්ෂ දැම්මට බලන්න බෑ. ඒකට අර ඉඳුරන් ධර්ම වැඩෙන්න ඕනේ. ඊට පස්සේ මේ අංශුවක් මේ ඊටාම කොටසකට කඩව මේ අංශුවක් සමස්තය තුල ක්‍රියාත්මක වෙන හැටි. සිස්ටම් අප්‍රෝච් එක. ඒක නැත්තම් මේක අතීත නාගතයට සම්බන්ධ වෙන්නේ ඒක අපි මේ විශාල සමාජයට අදාළ කරන්න බෑ. ඒ නිසා අපි මේ පුංචි අංශුවක තියෙන ප්‍රත්‍යක්ෂ කළ හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ අපි යන්න පුළුවන් තරම් අඩියට යනවා. ගිහිල්ලා බලනවා එවැනි අංශුවක් මේ සමස්තය තුල ක්‍රියාත්මක වෙනකොට පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙන හැටි මේ දෙක සාමාන්‍යයෙන් කියන අපේ වම් මොලය මේ විදිහට කපල කොට බැලීමේ ඇනලිටිකල් මයින්ඩ් එකක් වම් පැත්තේ තියෙනවා. දකුණේ තියෙන්නේ සමස්තේ. ඒකේ సౌందర్యාත්මක පැත්ත. ඉතින් මේ අද මේ වෙනකොට මානවය අවුරුදු 200ක් වම් මොලේ වනට වැඩි ක්‍රියාත්මක කරන්න ගියා. ඒකේ අත්‍යන්ත ලක්ෂණය තමයි ආතතිය. අත්‍යන්ත ලක්ෂණය තමයි ෆ්‍රස්ට්‍රේෂන්. ඉතින් මිනිස්සයා මේ ලාභ සත්කාර සම්මාන සිලෝතියේ යන්න යන්න යන්න ආතති වැඩි වෙනවා. යන්න යන්න යන්න යන්න අසහනෙ වැඩි වෙනවා. ඉතින් මේ අසහනයට බෙහෙත් හොයෝයා අර ලාභ සත්කාර දිගේ ගියා මිස විමතර තේරෙන්නේ මේ විදියට මේ ලාභ හොයන්න ගියාම පරිසරය රත් වෙනවයි කියලා. තේරෙන්නේ පරිසරය දූෂණය වෙනවයි කියලා. චිත්ත දූෂණයක් එනවා. නිසා අසීමිත ඕක දිගේ යන වෙනුවට ඔකේ සමබර භාවයක් හොයාගන්න වෙනවා. අවශ්‍යතාවය විතරක් තියාගනි යුටිලිටි වැලියු ප්‍රයෝජනේ සලකලා ඒක නැතුව බෑ ඒක ටිකක් වෙහෙසයි තමයි නමුත් මේ ගොඩ ගහන්න වෙනකොට මගේ කරගන්න හදනකොට සුඛෝපභෝගී වෙනකොට පාරිභෝගිකත්වයට යනකොට සීමාවක් නෑ අතතිය අසහනි ඒක නිසා අද දිනුවේ සම්මත පළවෙනි ලෝකේ රටවල් අද හෙළුව වහගෙන ඉන්න බැරි තරම් ආතතියටපත් වෙලා ඉවරයි අසහනයටපත් වෙලා ඉවරයි. ඒක නිසා ඒක බෙහෙත් දුන මට්ටමට ගිහිල්ලා. පූජාව වැగిරෙනවා. ඒගොල්ලෝ තමයි මේ රටේ ව්‍යවස්ථාව දන්නේ නීති හදන්නේ සෞඛ්‍ය බලන්නේ බෙහෙත් හදන්නේ ජනමාධ්‍ය කරන්නේ සල්ලි අච්චුවන ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. කොච්චර කාලයක් මේ පූජාව වැగిරෙනක වසාගෙන ඉන්නද? ඒකට ඉන්දියාව වගේ ආසියාකර රටවල් කියනවා පරිසරය දූෂණය කරන්න එපා බොහෝමත්ම නිහතමානීව මේ ඒකට මොකද්ද කියන්නේ? තපස් ජීවිතයක් ගත කරන්නයි කියන. අවශ්‍ය දේ විතරයි ඉන් එහාට රැස් කරන්න යන්න එපා. ඒ දේ කරන්න ගියොත් පරිසරය අපිට මෙච්චර ගහන්නෙත් නැහැ. අපිට ඕන තැනකට හැඩ ගැහෙන්නත් පුළුවන්. අපි පරිසරය වෙනස් කරන්න යන්නේ නැහැ. පරිසරය හැටියට වෙනස් කරන්න හදනවා. ඉතින් මේ දෙක එක්කෙනෙකුගේ ඔළුව ඇතුලේ තියෙන මේ දකුණු මොලය දකුණු පැත්තේ ආශ්‍යාකරයට සමාන කරක් පෙන්වන්න පුළුවන්. වම් මොලය බටහිරට පෙන්වන්න පුළුවන්. මේ මේ මම මේ කියන කාරණාව දැන් ටිකක් යල්පැනපු අදහසක්. නමුත් ඒක තාම පිළිගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒක නිසා අපි අපේ දරුවන්ට අපේ ඉදිරි પરම්පරාවට යනකොට ඒගොල්ලන්ට වම් මොලේට දැම්මොත් උන් සුරල් ගහලා නටනවා. හැබැයි අසහනකින් කෙලවර වෙනවා. අසහන නෙවෙයි සීදී වෙනසීමකින් කෙලවර වෙනවා. අද මේ ඇමරිකාව වගේ රටක යුද්ධෙට දේශ නැත්තම් මේ හමුදාවේ ඉතාම දක්ෂ නිලධාරීන් දවසකට 26 දිනක් සීදී නසා ගන්නවා මාසයකට 1000ක් සීදී නසා ගන්නවා. යුද්ධයකට වැඩිය ඇමරිකන් රජයට විශාල ප්‍රශ්නයක්. එයි මේ සියලු සප්පන්සවකන් දීලා තියෙන මේ නිලධාරී සීදී නසා ගන්න කියලා. ඊටට වැඩි විශාල පිරිසක් ඕටිසම් වලට ලක් වෙලා. ඊටට විශාල පිරිසක් ඔය ඩිමෙන්ෂියා එහෙම නැත්නම් ඒ රෝග වලට ලක් වෙනවා. පීන්නේ ඇයි කියලා. හරියට පරිශන කරනවා. මට කිව්වා ඔය සතිපාසල වගේ එකක් ප්‍රොජෙක්ට් එකක් ලියලා දැම්මොත් මේක පුළුවන් වෙයි ඔය සීජිනසා ගැනීමට විරුද්ධව නැත්තම් ඔය වගේ ලෙඩ වලට කියලා ඕනේ තරම් ග්‍රාන්ට්ස් ගන්න පුළුවන් කියලා. ඒත් ඒගොල්ලෝ හිතන්නේ මේක මේ අනවශ්‍ය ප්‍රශ්නයක් කියලා. කියන්න හිතන්න බෑ කියන්නේ මේ පාරිභෝගිකත්වය නිසා, තණ්හාව නිසා ඇති කරගන්න ප්‍රශ්නයක් කියලා. ඉතින් මේකට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි මේ විශාල රට ගිනි ගන්න පෘථිවි රත් වෙන පරිසර දූෂණ වෙන්න ඇරලා පිළියම් හොයන එක. අනිත් එක තමයි හෙදකම ඒව නොකර ඒ ඒ එපව් නොකර නිකන් ඉන්න එක. ඉතින් මේ දෙකෙන් ලෙඩ වුණාට පස්සේ ඒ ලෙඩසුව කිරීම සඳහා තමයි ඔය ප්‍රොජෙක්ට්ස් ගන්න. ඊට පස්සේ තමයි ෆන්ඩ්ස් හම්බ වෙන්නේ. මොක කවුරු හරි කිව්වොත් ඕක ඇති නොකරගෙන ඉන්න පුළුවන් කියලා. හෙදකම කිසිම කෙනෙක් ගණන් ගන්න කිසිම කෙනෙක් ගණන් ගන්නෑ. ඉතින් සාරිපුත්‍ර සාන්ති අහනවා මොකද්ද කුසලයේ කියන්නේ කියලා. කුසලයේ කියන්නේ සතුන් නොමරා හිටපන් ප්‍රශ්න ඉවරයි. හොරකම් නොකර හිටපන් ප්‍රශ්න ඉවරයි. කාමීත්‍යාචාරේ නොකර හිටපන් බොරු කේලම් හිසජන වස නොකර හිටපන්. එතකොට කාට හරි තියනවද අමාරුවක් නොකර හිටින්න නැති බැරිකමක් තියනවා. මට අසවල් දේ නිසා මට නොකර ඉන්න බෑ. මට අසවල් අසවල් උපකරණ නැති නිසා මට නොකර ඉන්න බෑ කියලා. එහෙම එකක් නැහැ. මේ ළඟදී එක්කෙනෙක් කියන කට කතාවකට වෙන්න ඇති රුසියාවේ ගිහිල්ලා මේ රිසර්ච් එකක් කොන්ෆරන්ස් එකක් එහෙම නැත්නම් තියලා තියෙනවා මේ ඒඩ්ස් නැති කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට ඉතින් ඒ රෝගේ නැති කරන්න ඉතින් හුඟක් අමාරු වෙන එක ටිකක් විස බීජ හොයාගෙන ඒක වෛරස් එකක් එන්න පුළුවන් අපේ ලංකාවෙන් කෙනෙක් ගිල කළු කාමීත්‍යචාරය කරන්නේ නැත්නම් හැදෙන්නේ නැහැ කියලා. ඒක ඒක පළවෙනි තැනට ආවලු 32ක් රිසර්ච් পেපර්ස් වලට වැඩියි. කාමීත්‍යජාරය කරන්න తీරපුවාම ඒස් ගැන මොකටද බය වෙන්නේ? ඉතින් මේක හදාගෙන ඒක නැති කරන්න හදනවා කියන්නේ මේ කාමීත්‍යජාරයට දොර ඇරලා දෙන්න මේ හදන්නේ. බුල ඕනතරම් කාමීත්‍යජාරය කරපුවම අපිට බේත් තියෙනවා. ඒක කොච්චර ලේසිද මේ නහය වටේන් අත දාලා අල්ලනවට වැඩිය කෙලින් ඇල්ලුවා නම් පුළුවන් ද රජයකට කොන්ද පණ නැතුව රජයකට කොන්දපණ නැතුව ඉන්න මිසක කොන්දපණ නැතුව කියන්නේ කාමීත්‍යතර නැත කරපන් කියලා. එක රජයකට කියන්න බෑ. මොකද රාජ්‍ය නායකෝ සියල්ල මේ වැරද්ද කරන නිසා. රාජ්‍ය නායකත්වය කරනකොට ඕක නොකර ඉන්න බෑ. ඒක කරන ගමන් මොන්න නටනකොට වගේ පස්සේ එළිය තියාගෙන කියන්නත් බෑ. ඒගොල්ලෝ කියන්න දැන් නෑ සත්තු මරුවට කමන්නේ. අපි බෙහෙත් වල දෙන්නම් මේ මේකට මේ අසහනෙට. හොරකම් කරන්නේ නැතුව නම් කොහොමඩක්වත් ආණ්ඩු කරන්න බෑ. ඒක ඒ කොහොමඩක්වත් කරන්න බෑ. ඒ නිසා ඒක කියන්නේවා හැබැයි අහුවෙන්නේ නැතුව ඉන්න කරපළ. හැබැයි හොරකම් කරන්නේ උඹෙම තමයි. කාමීත්‍යචාරය අත්‍යවශ්‍ය අංගයක්. මේ වගේ රටකට ගිහිල්ලා කිව්වොත් එහෙම මේ භ්‍රමචර්යයේ තියලා එකක් තියෙනවයි කියලා කවුරක්වත් පිළිගන්නේ නැහැ. කියලා දෙන්න පුළුවන් වේද? කියලා දෙන්න බැරි තරමට මේක ඉදිරියට ගිහිල්ලා බොරු කියන්නේ නැති නැත්තම් ජනමාධ්‍ය එකක් කරන්න පුළුවන්. කේලං හිස් වචන පරිස වචන මේ ආණ්ඩුව කරන්නේ කොහොමද? action reaction solution ආණ්ඩුව මොකක් හරි වලියක් අදිනවා. එදිරොජ මිනිස්සු රියැක්ට් කරනවනේ ඒකට ආණ්ඩුව ඊට පස්සේ ආන්සර් එක ගේනවා. වලිය අදින්නෙත් මේගොල්ලෝ උත්තරෙත් මේගොල්ලෝ අතේ. ඉතින් අපි කියන අම්බෝ මෙහෙම ආණ්ඩුවක් නැත්තම් එහෙම අපි කොහොම බේරෙන්නද නේ? මේගොල්ලෝ දුරදිග බල්ල අපිට උත්තර දෙනවනේ. ওই ටික තමයි වෙන්නේ. ඉතින් මේ ඔක්කොටම දැන් අපි එක එක්කෙනෙක් කරගන්නකො. මේ ඉන්න ප්‍රශ්නේ අපි මේ සාකච්ඡා කරන එකේ එක එක්කෙනෙක් කරගත්තොත් කාට හරි තේරෙනවද මේ ඔක්කොම පටන් ගන්න ඉස්සලා බුදුරජාණන්සේ ඇයි මේ අරණ්‍යගත වෙන්න කියන්නේ කියලා. අරණ්‍ය ගත උනාට පස්සේ මේ ලෝකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ ශිෂ්ටාචාරය තුල විතරයි. ඇයි බුදුරජාන්සේ ගහක් මුලට යන්නේ කියන්නේ? ඇයි බුදුරජාන්සේ ශූන්‍යකාරයකට යන්නේ කියන්නේ? ඒකේ මේ ප්‍රශ්න නැහැ. ඉතින් අපි හිතනවා අරණ්‍යගත වීම වනචර වීමක් කියලා. අපි එහෙම නෑ. අපි කැලේ ඉඳලා ඉලට ආපු කට්ටිය අපි අපේ પરම්පරාව එළියටයි යන්න ඕනේ, ගමටයි යන්න ඕනේ, නගරටයි යන්න ඕනේ, රාජධානි වලට යන්න ඕනේ, කැලේට යනවා කිව්වා. මේක හරි සෞත් වැඩන්නේ. වනචර වෙනවා කියලානේ. නමුත් සරුවචන්හන්සේ කියලා කියන්නේ සක්විති රජකමකට ලැබිච්ච රජ පැටියෙක් කරලා බලලයි කියන්නේ. කරලා පෙන්නලයි කියන්නේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව ඒ කියන්නේ ඒත් හදලා සනීප කරනවට වැඩිය භ්‍රමචර්ය රකපංකෝ මෙතෙන් එනකොට ඒක ලස්සනට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා අකුසලංච පජානාති කුසලංච පජානාති. අකුසලයේ කියන්නේ සතුම් මෙරීම නම් 10ක් තියෙනවා. කුසලයේ කියන්නේ මොකද්ද? සතුන් මරීමෙන් වැළකීම. අපිට කවදාකවත් කියලා තියෙනවද සතෙක් මරන්නතු නිකන් ඉන්න එක කුසලයක් කියලා. අපිට තියෙන්නේ බෙර ගහපන් හඳුන් කුරු පත්තු කරපන් පහන් අරගනින් බෝ ගහවටේ කර කියන් අන්න කුසලී. යමක් නොකර සිටීමෙන් කුසල් සිද්ධ වෙනවයි කියලා. දැන් මේ කවදාද මෙච්චර ලස්සන බුදුරජාණන්සේ දේශනා කරපු එක කුසල් කිරීම හරහා මේ මුළු හතර ධර්මෙම අයින් කරලා අපි මේ බෞද්ධයා කුසල් කිරීම කියන සූදුවට යමුනේ කවද්ද කියලා හොයන්න බෑ. ඉතිහාසගත කරුණු තියෙනවා. ඉතිහාසගත වෙන කරුණු වශයෙන් බැලුවොත් ලාංකික ඉතිහාසය ගත්තොත් දැන් අවුරුදු 1500කට 1000කට ඉස්සෙල්ලා මේක තමයි ධර්මෙ තිබිලා තියෙන්නේ. ඒ කාලේ තමයි ජේතවනාරාමේ අබේගිරි වගේ තැන් හදලා දුටු දුටු කෙනෙක් මේ ආසවල් හාමුදුරුවෝ නිවන් දැකලා නැහැ කියලා කියන්න බැරි තත්ත්වයක් තිබුණාලු. අසවල් ආසන ශාලාවේ ඉඳගෙන කිසි කෙනෙක් රහත් වෙලා නැහැ කියලා එකම අම්බලමක්වත් තිබිලා නැහැ ලංකාවේ. ඒ තරම් තිබිලා තියෙනවා. නමුත් ඊට පස්සේ ලොකු ව්‍යසනාවනේ අපිට. බටහිර ජාතින් තුන් දෙනෙක් කියලා ගැහුවානේ. බැමිණිටියා සායාවනේ. කරකොල සායාවනේ. ඇවිල්ලා පුරුෂයන්ගේ ශුක්‍ර ධාතු නිෂ්පාදනයක් නැතිලා ගිහිල්ලා තියෙනවා. පුරුෂයෝ වේලිලා ධාතු නිෂ්පාදනය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ තරම් ඛණ්ඩ දෙයක් නැති වෙලා. ඉතින් එතකොට අපිට මේ නිවන් දැකිලා පැත්තක තියේදී නිකන් බුද්ධ ආගම හරි කමන්නේ නැහැ වෙලාවට. ආගම හරි රැකුණානේ. ඉතින් ඒක ඇවිල්ලා ඒ විදිහට නිකන් බුද්ධ ආගම කියලා එකක් අපි ළඟට ඇවිල්ලා දැන් මේ පසුගිය අවුරුදු 30 40 අපි ආයෙසරයක් ආයෙතර හිටපු තැනට යන්න තිබිච්ච සාරය හොයන්න මොකද්ද අපේ තියෙන සම්මාදිට්ඨිය. සමස්ත ජනගහණයම කුසලයේ කියන්නේ මොකද්ද කියලා අර්ථකථන දක්වන්න බැරුව ඉඳද්දී අපිට අද පුළුවන් වෙලා තියෙනවා මේ පරියන්කේ ඉඳගෙන චිත්තක්ෂණයක් සතිමත් වෙනවා නම් ඒ හැම චිත්තක්ෂණයකම සතිය මෙරීම නැති වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරය වෙන්නේ නැහැ. හොරකම වෙන්නේ නැහැ. බොරුව කියලා හිස් වචන පරිස වචන නැහැ. මෙතන ඉන්න කවුරුවක්වත් ඒක සමාදන් වෙලා ඉන්නවද කියලා බලන්න. මම මේ වාඩි වෙලා ඉන්නේ හැම චිත්තක්ෂණයකම සත් මේ කයෙන් වචනයෙන් සිදුවෙන කිසිම අකුසලයක් නැහැ. මේ කුසලය මේ වැටහෙන කුසලයේ පිළිබඳ අපි ආඩම්බරෙන් කතා කරපු චිත්තක්ෂණයක් තියෙනවා. අපි හිතන්නේ වාඩි වෙලා හිටියා මට පළවෙනි ධානය ලැබුණේ නැහැ. දෙවෙනි ධානය ලැබුණේ නැහැ. මට වතුර ඇවිදින්න බෑ තාම. මට අහසේ යන්න බෑ. මට මේ දිබ්බ චක්කු ලැබුණේ නැහැ. දිබ්බ දෝත ලැබුණේ නැහැ කියලා මේ භාවනාවේ මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? මේ පවුන කිරීම සඳහා මේ පවුන කිරීම කුසල් කිරීම කියන අර්ථකතනේ සඳහා පමණක් උනත් සතිය ඇති. ඔබේ ඥානරාම ස්වාමීන් ඉන්න කාලේ විශාල බෙහෙත් පූජාවක් තිබ්බා. ඉතින් මේ ඇත්තටම සද්ධාවන්ත සාමාන්‍ය ලක්ෂ 10ක 12ක බඩු බෙහෙත් පිරිකරගෙනලා පූජා කරනවා. ඉතින් හරි කියන්න බැරි තරම් සද්ධා තාමත් මම හිතන්නේ කරනවා. ඇවිල්ලා ලොකු සංජෙන් අහලා තිනවා ස්වාමීන් වහන්සේලා ඇත්තටම අපි වගේ නෙමෙයිනේ පවුල් දරුවෝ අරස කරන්නේ නැහැ බණ භාවනා කරනවා මේ කොහො කී දෙනෙක් නිවන් දැකලා ඉන්නවද කියලා. ඉස්සරහනේ ඉන කී දෙනෙක් නිවන් දැකලා ඉන්නවද කියලා. ලොකු අනිකල දැනගන්න විදියක් නැහැ නේ කියලා. එක්කෙනෙක්වත් මට කියන්නෙත් නැහැ. ඒ සාංශ නිවන් දැක්කනම් ඉතින් උඩින් යන්න පුළුවන්. එහෙමනම් මහත්යෝ කපුටණ්ඩත් නිවන් දැකලා කපුරොත් නිවන් දැකලා නේ කිව්වා. <laughs> සාකච්ඡා ඉවරයි. එහෙම තමයි අපි මේ කුසලයේ කියන එක වර්ණගලා තියෙන්නේ. දැන් මේ කුසලයේ කියන්නේ සතුන් නොමරා සිටීම, හොරකම් නොකර සිටීම, කාමීත්‍යාචාරය නොකර සිටීම, බොරු කේලම් හිසචන පරිසචන නොකර සිටීම. හිතට එන අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දැනගෙන, ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් දැනගෙන, මිච්ඡාදිත්‍ය මිච්ඡාදිත්‍ය වශයෙන් දැනගෙන ඒකට සාදුණුකේ ඉන්න පුළුවන් නම් වෙන ස්වර්ගයක් මොකටෙයි? අපි කොයි වෙලාවක හරි මේ භාවනා කරලා මේ ඊගාවට මොකද්ද කරන්න තියෙන්නේ? එහෙම නැත්නම් මම මේ මට මොනවද ලැබෙන ආනිසංස කියලා හරියට දේශන පවත්වන භාවනාවෙන් ලැබෙන ආනිසංස. මං ගියා UN එකට මේ සැරේ UN එකේ වෙසක් උත්සවයට මං ආවමයි වෙසක් කියලා. මේ වෙසක් වලට මම වෙන්ද ලංකාවේ ඉන්නේ. ගියාට පස්සේ හැම ජාතියකින්ම ඇවිල්ලා ඒ රට නියෝජනය කරමින් බුද්ධ ආගම බුදු ජානසීපතිච්ච දවසේ සාමය සමාදානය සමානාත්මතාවය කියලා මේ මේ හිටපු 170ක විතර මුස්ලිම් මිනිස්සු කතා කරේ. ඒගොල්ල හරියට මේ සාමයයි සමාදානයයි මේ බුද්ධ ආගමෙන් ඇති කරලා තියෙන එක මේ ලංකාවේ බෝම්බ ගහලා ලංකාවේ ඇති වෙච්ච දේ ගැන අපි කනගාටු වෙනවා කියන එක හරියට කතා කරා. එක්කෙනෙක්වත් මේ බුද්ධ ආගමෙන් කරන්න තියෙන දේ එහෙම නැත්නම් මේ සතිය වැඩිම පිළිබඳව හෝ නිවන පිළිබඳව පලාතක කතාවක් නැහැ. ඔක්කොම මේ සෙකියුලර් දේවල්. මෛත්‍රී කතාවන බිකු බෝධි ස්වාමීන් වහන්සේ කියනවා හැම කෙනාම සාමේ හරියට අගය කරනවා. හැම කෙනාම සමාදානේ හරියට අගය කරනවා. සමානාත්මයි කිසි කෙනෙක් මේ සතිය සම්පජඤ්ඤය ගැන කතා කරන්නේ මේ ජාත්‍යන්තර තලයක ඇත්ති නෑ. මේ කවුරුත් පිනවන නලවන සුග කෝටින් එක විතරයි බුද්ධ ආගම කියන්නේ. ඒ වෙනුවට මේක සත්‍යක් නොමර සිටීමනේ මෙතන කරන්න තියෙන දේ වෙන මොනක්වත්ම ඉල්ලන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ. හොරකම් නොකර සිටීම, කාමීත්‍යචාරය නොකර සිටීම, බොරු කේලම් හිසජන පරිසෝචන නැති කිරීම. ඉතින් මේ වගේ දෙයකට අපිට වග වෙන්න කවුරු හරි ඇවිල්ලා කියන්න ඕනේද? අපිට වෙනම ලයිස්ට් වල ලියලා දෙන්න ඔබ මෙච්චර බාහන කරොත් මෙච්චර ගාණක් ගෙවනවා කියලා චෙක් එකක් ලියලා දෙන්න ඕනද අපිට? මේ මන්දිද? අපිට තියෙනවා දන්නේ එහෙම දර්ශනයක්. අපිට තියනවාද එහෙම සම්මා දිට්ඨියක්. මේ අකුසල් නොකර සිටීමමයි නිවන කියන්නේ. එහෙම නැත්නම් කුසලයේ කියන්නේ. ඉතින් අපි දැන් මේ මෙහි අපි මේ ගත කරපු කාලේ හිතන්න අපි පැයක් මේක ඇතුලේ ඉන්නවයි කියලා. ඒ පැය තුලදී කතා කරන්නේ සත්තු මරන්නේ නැහැ නේ හොරකම් කරන්නේ නැහැ නේ කාමීත්‍ය කරන්න පුළුවන් හරි අමාරුයිනේ කාමීත්‍යචාර වුණත් මේක කරන්න බැරි නෑ අමාරුයිනේ ඒ පැයක් ඇතුළත මම කොච්චර කුසල් කරනවද කියන එකට සමාදම් වෙලා තියෙනවද කියලා බලන්න. ඒක තේරෙන්නේ. අපි හිතනවා දැන් මොකක් හරි වෙයි එකපාරටම නිකන් නිකන් මොනවා හරි කහා පාටක් පෙනේ, නිල් පාටක් පෙනේ, උඩ යනවා වගේ පෙනේ, පාතට යනවා වගේ පෙනේ කියලා. දැන් ඔක්කොම බලනවා ළඟ ඉන්න කෙනාට අර යන්නම් කහ පාට පෙන්නලා තියෙනවා, මෙයාට කොළ පාට පෙන්නලා තියෙනවා, මට මොකෝ දවස් හතරක් ඉඳගෙන හිටියා මට මොකුත් නැහැ. ඒක අයින් කරලා මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්න එක තමයි නිවන කියන්නේ. ඇවිදිනකොට ඇවිදින බව දන්න එකයි නිවන කියන්නේ. අපි කෙරුවා මේ සර්වාගමික සතිපාසලක් නිදහස් මන්දිරය ඇතුලේ. ඔක්කොටම එන්නේ කිය මම ගයිඩඩ් මෙඩිටේෂන් එකක් දුන්නා මම ඔක්කොම හොඳට පටල වාඩි වෙන උදේ 8 9 4 කාලේ හරි ලස්සනයි හොඳට වටේ මිනිස්සු එක්සර්සයිස් කරනවා අපි මේක වාඩිලා මම කව පුළුවන් තරම් ඒ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ ඉඳගෙන ඉන්න ඉරියව්ව රස විඳින්නේ කියලා. සුවසේ වාඩි වෙලා වා ඉඳුන් හිටුන් පහසුකම් විඳින්නේ කියලා. ඉතින් විවිධාගම් වල ඇවිල්ලා හිටියා. මම කොයි වෙලාවක හරි මම දැන් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න එකේ ඉඳුන් හිටුන් පහසුකම් මට වැටෙනවා කියලා කිව්වනම් ඒක ප්‍රතික්ෂේපණය කරන්න පුළුවන් හොඳට බදාන්න නෙමෙයි හීනයක් නෙමෙයි බීලා නෙමෙයි මත් වෙලා නෙමෙයි ඉඳගෙන ඉන්නවා කියලා බුදුහාමුදුරු ඉඳගත්තත් ඔච්චරම තමයි. ඒ නිසා බුදු හිත දැක ගන්න ඕන නම් ඕක තමයි ඔන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. නිවන් දැක්කට පස්සෙත් ඔච්චරයි හම්බ වෙන්නේ. නිඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවයි කියලා දන්නවනම් ඒක තමයි මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවයි කියලා කියන්නේ අපි සහතික කරන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න වෙලාවේ කිසිසේත්ම සතික් කරන්න බෑ. කිසිසේත්ම හොරකමක් කරන්න බෑ. කාම මිත්‍යාචාරයක් කරන්න බෑ. බොරුවක් කියලා මං කිසි වචනයක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්න බව කාටද කියන්න තරමට හරි හිතුනොත් මේ ඉඳගෙන ඉන්න සිත්තක්ෂණයේ තියෙන අහිංසකම නැති වෙනවා. ඒකේ තියෙන නිහතමානීකම නැති වෙනවා. ඒ නිසා ඒක විඳලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගෙන කවුරු හරි ඇහුවොත් මොකද්ද ඔබ මේ භාවනා කරලා බබු කුසලේ මං ඒලා සතෙක් මැරුවේ නෑ. මං හොරකමක් කෙරුවේ නෑ. කාමීත්‍යචාරය කෙරුවේ නැහැ, බොරු නැහැ, කියලා නැහැ, හිසචන පරිස මම ඒක හොඳටම දැනගෙන හිටියා. ඒ නිසා මට ඒ වෙලාවේ කුසලයි. මෙතෙන්ද රට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. මෙතෙන්ද මුළු ලෝකෙම ගෙනියන්න පුළුවන් කියලා හිතන්නේ. හැබැයි මට තේරෙන්නේ දේ තමයි මේ කවුරු බෑගුවත් ඒක මට කළ හැකි. මම උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ කරන දෙයට 100%ක්ම හිත දාන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා 100%. ඇවිදිනකොට දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. 100ට 100ක්. නිදාගෙන ඉන්නකොට දන්නවා මම ඇඳගෙනත් නෙවෙයි හිටගෙනත් නෙවෙයි නිදාගෙන ඉන්නේ කියලා. ඉතින් මේක අගේ කිරීම විතරනේ මෙතන කරන්න තියෙන්නේ. ඒ බව ඒක කරන ගමන් ඒක සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ ඉඳගෙන ඉන්නවට වැඩිය හොඳයි කුඹුරක් හිටුවා නම් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගත්තා නම් එහෙම නැත්නම් මම වෙන මේ ඩිප්ලෝමා එකට වාඩි වුණා නම් හොඳයි කියලා අපි මේ ඉඳගෙන ඉව ගැන කල්පනා කර කර ඉන්නවනම් අර ඉඳගෙන ඉන්න චිත්තක්ෂණයටත් වසුරු හෙළුවා වෙනවා. ඉඳගෙන ඉන්න බව ඉඳගෙන බව අගේ කරන්න කොච්චරක් සම්මාදිට්ඨිය තියෙන්න ඕනද? ඉතින් අපි ළඟ නැතු එකක් නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි සෑහෙන දුරට කැප කරලා තිනවා සීලී සමාදන් වෙන්න සමාධිය ගන්න. දැන් අපිට තියෙන්නේ කොයි වෙලාවක හෝ අපි මේ සම්මාදිට්ඨිය කියන එකට අනුග්‍රහ කරමින් අපි මේ කරගෙන යන වැඩේ කරන්ඩ මේ දැන් මේ චිත්තක්ෂණ තමයි හොඳම චිත්තක්ෂණය හෙට නෙවෙයි ඊයේ නෙවෙයි අරය ළඟ නෙවෙයි මෙයා ළඟ නෙවෙයි කියලා එළඹ සිටි චිත්තක්ෂණය අගය කරන්න දන්නවනම් ඒක නා ඒ කරන වැඩේට විරුද්ධ වෙන්න කිසිම කෙනෙක් ලෝකේ නැහැ. නෑ නෑ ඌට වැඩි හොඳ චිත්තක්ෂණයක් මම දෙන්නම් කියලා බ්‍රහ්මයාට අවිලා කියන්න බෑ. එහෙම නැත්නම් ওই වර්තමාන චිත්තක්ෂණේ දුකක් කියලා මාරයට අවිල කියන්නත් බෑ. ඒ ඔක්කොටම අභියෝග කරන්න පුළුවන් වර්තමාන මොහොතට හිත තැබීම. නමුත් ඒක ඔය මේ නිකන් කඩපාඩම් කරලා කරන්න බෑ. ඒක ටික ටික ටික ටික කරලා Tamanට තේරෙන්න ඕනේ මේ එක අරමුණකට හිත දාන්න ඒකේ නිවන තියෙන හින්දා නෙවෙයි. ඒ අරමුණ තුලින් ලබා ගන්නා වූ මේ ඥානය අන්වේ ඥානෙට දැම්මට පස්සේ කොයි අරමුණට සමානයි. එහෙනම් අපි එක අරමුණකින් මේක ප්‍රත්‍යක්ෂණය කරලා එක අරමුණකින් අපි මේක උරගා බලලා ඊට පස්සේ ඒ චින්තාමේ ඥාන වලින් අන්වේ ඥාන වලින් අනිකුත් දේවල් වලටත් ඒක සමානයි කියලා තේරෙන එක ඒක දී අපිට ලැබිච්ච සුභාසින්තන. ඒක අපි කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ ගත්ත අරමුණ පතුලටම යනකම් විස්තර කරලා බලනවා. එහෙම නැත්නම් පතුරු ගහලා බලනවා කියලා මේකට කියනවා. විෂිතුරු කර බැලීම කියලා කියනවා. එහෙම නැත්නම් ඝන විනිභෝග කරලා බලනවායි කියලා කියනවා. අන්න ඒ දේ කිරීම සඳහා අපිට මේ හිතුවට පැතුවට බෑ. ඒක සඳහා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහම හරියට එකලස් යම් චිත්තක්ෂණයක මේ හිත ඉන්ද්‍රිය ධර්ම එකලස් වුණා නම් අමානුෂී රති. manussත්වයේ ඉක්මෝලා ගිය රතියක් ලැබෙනවා. දැනට ඔක්කොමල වගේ චිත්තක්ෂණ වශයෙන් මේක ලැබලා ඇති. අපිට තියෙන්නේ කොහොම හරි දහං ගැටයක් දාලා මේ ලබාගත් චිත්තක්ෂණය එකලස ඒකට කියනවා ඒක රස වෙනවා කියලා හිත ඊගාව චිත්තක්ෂණය දක්වා ගෙනියන්න ඊගාව චිත්තක්ෂණය දක්වා ගෙනියන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ධෛර්යය ලීම පිනිස උනන්දු කරවීම පිනිස ගුරුවරු කියනවා එක චිත්තක්ෂණයක් හරි මේ ඉදරම් පහ එකලස් වෙලා ඒක රස වෙච්ච කෙනාට ඒක නොවිච්ච කෙනාට වැඩිය ඊගාව චිත්තක්ෂණයේ එකලස් එක රස කිරීමට ඇති හැකියාව වැඩි. ඒ නිසා හයිය හත්තේ තියෙන පුළුවන් තරම් වෙලාවකමක පුරුදු කරලා පුරුදු කරලා අපි උපේන එක කරන්න ඕනේ. පළවෙනි වතාවට සතිය හඳුන ගන්නකොට. ඊට මේ උපයාගත්ත දේ ආරස්සා කරන එක උත්තාන සම්පදා ආරක්ක සම්පදා කියලා. අන්නේ ආරක්ක සම්පදාවේ තමයි අපේ දුර්ලභම තියෙන්නේ. අපි දැන් මේක ඉවරලා ගෙදර ගිය ගමන් ආයෙ අර දින ඔක්කොම ඔළුවේ දාගත්තාම මේ කරපු ගැම්ම මොකක්වත් නැහැ මේක නිකන් නන්නත්තර වෙලා යනවා මොකද අපිට අර ගෙදර දොර දේවල් පිට වෙඩි වටනවා වෙනවා ඒ තියේදී ගඟ දිගේ ඉහළට පීනන්න වගේ ගෙදර තියෙන දේවල් අමතක කරනවා නෙවෙයි මේ සතිය කියන එක ඊටාම සියුම් නිසා ඕනේ කරදරයක් කරහා යන්න පුළුවන් ඒ තියේදී අපි මේක දිය කරගෙන හිටියොත් ඇත්තටම මේ දොර වහගෙන ගිය ඇතුළේ මේ ලැබෙතෝ විල වගේ කරන සතියට වැඩිය ගෙදර දොරේ දහසකුත් කරතර මැද අපි සතිය පවත්වන්න පුළුවන් දවස ආවොත් අපිට අත්දැක ගන්න පුළුවන් වුණොත් අපිට බය නැතු ඕන කෙනෙකුට කියත හැකි ඒවා බලව කියලා. අපි මේ තාම ලදරුව ඇති කරගත්ත මේ සතිය හැම වැඩකටම යොදවලා බලන්න එතකොට තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ සතුන් මේ පවු නොකර සිටීමයි කුසලයේ කියන්නේ. සබ්බ පාපස්සා කරනවා. අද මේ වගේ දෙයක් ප්‍රසිද්ධිය රේඩියෝ එකේම කිව්වොත් ගල් ගහනවා ලංකාවේ. මොකද පින්කම් කිරීම හරහා හම්බ කරන විශාල පිරිසක් ඉන්නේ. මේ සැරේ වෙසක් එක් කරගන්න බැරුව සෑහෙන අප්සෙට් එකේ හිටියේ. වෙසක් උත්සවයට දැඩිය ගෝසා කරගන්න බැරුව ගියා. මොකද බෝම්බ ගහයි කියන බයට. ඉතින් පොසොන්වත් කරගන්න කට්ටිය උත්සාහ වෙලා ඉන්නේ. ඒ මොකද ඒ මඩිසලේ තර කරගන්න. ඉතින් මේක මේ බුද්ධ ආගම පසුවිලා කරාට ඉස්සර ලෝකේ ප්‍රධාන ආගම් වල මේ මේවා කෙරිච්ච හැටි පිළිබඳව කරපු ගවේෂණ තියෙනවා. ආගමක් පිරිනකොට අවස්ථා ගානකින් පිරියෙන්නේ. එක සැරේ පිරියෙන්නේ නැහැ. පිරියෙන්න ප්‍රධානම හේතුව තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වීම. වැඩි වුණාට පස්සේ අර තියෙන කැත ගති සීරම එන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැන්ට තියෙන ලෝකේ ප්‍රධාන ආගම් ප්‍රධාන ආගම නම් ඇත්තටම බුද්ධ ආගම තමයි. නමුත් ඒක නෙවෙයිනේ දැන්ට මේ ජාත්‍යන්තර වශයෙන් තියෙන ඒ අගන් වල කරපු රිසර්ච් තියෙනවා. ඒව දිහා බලනකොට අපි ඒක අනුගමනය කරමින් ඒ මිනිසු කරන මෝඩකම් තකතිරුකම් කරනවා. හැබැයි කොහෙදෝ යන වෙනම ට්‍රෙන්ඩ් එකක් වෙනමම ප්‍රවාහයකුත් තියෙනවා. ඔය කවුරු මොනවා කිව්වත් මම මම සතුටුමත් වෙනවා. මගේ වැඩ කර ගන්නවා කියලා ඉන්න සුළු පිරිසකුත් වර්ධනයක් වෙන්න තියෙනවා. මම විතර මං හිතන්නේ ඒ පිරිස ඇසුරු කරන් හම්බෙච්ච කෙනෙක් ලෝකෙම නැහැ. මොකද මම යණ යන තැන කතා කරන්නේ මේ මාතෘකාව විතරයි. මම ළඟට එන්නේ ඒ වගේ ආස කරන අය විතරයි. නිසා මට පේන්නේ ගොඩාක් සුබවාදී හැඟීමක්. ලෝකේ අනිත් පැත්තට යනවා මම නිතර කියවලා බලනවා. කියලා බැලුවට වෙන ඒගොල්ලෝ එච්චර නාපරට ගියත් අර හොඳ පැත්තට යන මිනිස්සයා ඒ අහිංසක විප්ලවයේ දිගට කරගෙන යනවා. ඉතින් ඒ හොඳ පැත්තට මේ නරක දැකලා ඒකේ නපුර දැකලා ඒ හොඳ පැත්තට යන අයට මේ කට්ටිය එකතු වෙලා නමක් දාගෙන තිනවා කොන්ච සාමි කියලා. ඒ කොන්ච සාමික ඉන්න කට්ටිය මේ නපුරට විරුද්ධ හඬම් කරන්නේ නැහැ. පුළුවන් තරම් නිස්සද්දව හිත තැම්පත් කරගෙන පුළුවන් තරම් මේ ලෝකයේ තියෙන රත් වීම නතර කරන්න මගෙන් චිත්තක්ෂණයක් දාන්න. මේ ලෝකයේ තියෙන දූෂණ නතර කරන්න මම නිහතමානී වෙනවා. මේ ලෝකයේ තියෙන ජඩකම් නැති කරන්න මම පුළුවන් තරම් අහිංසක වෙනවා කියලා බලනවා නවගුණ වලේ ගාන මල නවගුණ ඇට ගණන් කරන්න වගේ මට චිත්තක්ෂණ කීයක් දවසට මේ සාන්තිය පිණිස, සාමයේ පිණිස, අහිංසකත්වයේ පිණිස, නිහතමානීකම පිණිස දාන්න පුළුවන්ද කියලා ඒ නිහඬ බණ අද ලෝකෙට තේරෙන පටන් ගන්නවා. තේරෙන්න නම් Tamanටුත් ඒ ඒ කණ්ඩායමට යන්න නම් පුළුවන් තරම් යමක් නොකර සිටීමේ හැකියාව tempat වීම සඳහා කළ යුත්තේ නොකර සිටීම. අන්න ඒකෙන් උදව් කරන්න. එතකොට ඉබේම අපි ඒ බණ භාවනා කරන පිරිස අතර ඒ ගොමුවට ඒ ගොනුවට එකතු වෙන්න අපිට හැකියාව තියෙනවා. එහෙම නැතුව වෙන කිසිම ලයිසන් එකක් ඒකට නැහැ. ඒ නිසා මේ කරන හැම කරකේ වැඩකින්ම අපි දවසින් දවස දවසින් දවස මේ සතිය දිනු කරනවා නම් ඉබේම අර මිච්ඡා දිට්ඨිය තිබුණේවා සම්මා දිට්ඨි පැත්තට යනවා. සමත්යක් වශයෙන් මුත් යන්න පුළුවන් පුද්ගලිකවත් යන්න පුළුවන්. අනේ ඒ සඳහා සියලු දිනාගෙම හිත ධෛර්ය වීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු